නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊවමේම තෝ වික්‍රමේ යස්සකස්ස විකාරකතා සම්පිපාදිකා අපෞදී කතා ලබති තස්ස මාරෝ උදාරං අපති අස්සමානෝ වාරම්මනං දීති ආයතය සෝන්නාතේ සදා ඉසංකාරක නැති ඉරදඥාන පුරාණ අවුත් අපේ සංගෝතරගෙන අනුමෝතරගෙන ඉලෝකේ සම්පූර්ණ දවසකම ආයතන පිළිතර කරනවා පැයක් පිළිතර කරනවා දේශනා අනායත කවුරු සාමාජිකෝකින් ගන්නියා ඒ වාගේ තමයි මේ ධර්ම දේශනාව සඳහාදී සර්වඥ වහන්සේ දේශනා කරන්නේ සූත්‍රකිතේ කියාගෙන මේ සූත්‍රය අනුව දේශනා මාලාවක් පිළිබඳව පවත්න්නේ මේ දවස්වල අපි ඉතිරියාගත්තේ සර්වඥ වහන්සේ විසින් දේශනා කරන විට කායගත කිසිම කෙනෙක් මේ කුණ්‍යස්නාවදී අරතරගන්න විදියට ඒක අතිපත්තාන සූත්‍රේ මහානතිපත්තාන සූත්‍රේ ආනාපාන සූත්‍රය වගේ සමතනීලා අරගෙන පුළුවන් භවනාපදේශ සහිත එම අංශයක්ම සම්පූර්ණ වෙති වටිනා සූත්‍රයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟ දවසේ අර දේශනා කරනයි විතර කරගන්න මේ පාඩය මේ ආර්යදී මේ සූත්‍රයේ අවසාන භාගයේ කිව්වේ. ඉතින් විදිහට කියනවා නම් සූත්‍රේ කතාවලියේ ප්‍රධාන පරිදීලා අවචරණයේ විසින් ඒ තාපේ සූත්‍රේලා අනවශ්‍ය දේශනා කරන්න ඉතිච්ඡ මේ කාරණාවේදී ප්‍රායෝගික වටිනාකම හොයා ගැනීමක් දේලවක් කිරීමක් පිළිදී ඒක කරන්නේ නොකලෝ මෙන්න මේ ආදීනව කියනවා කියන අරලෝකින්ද ඒ විදිහට කායකතර සති භාවනාව නොකලෝ මෙන්න මේ විදිහේ නපුරක් අනතුරක් ආදීනවයක් කියනවා කිරීමත් මේ කරනවා මම තියාගත්තේ විදර්ශනය විදර්ශනය අනුව සර්වඥාමේ විස්තර කරන කාරණාව විදර්ශනයේ පාඨයම දීර්ඝනිකා සාකච්ඡා කරන්නේ මේ සර්වඥාමේ විස්තර කරන මේ පාඨයේ තියෙන්නේ ඒව මේක පොඩි ක්‍රේ ලක්ෂකස්සති කායගතාසති අභාවිතා ආරෙහි මේ විදිහට විස්තර කරන්නේ මේ කායගතාසති භාවනාවයි අපි දේශනා කරන්නේ කායගත ප්‍රතිපාදන ක්‍රම පිළිබඳව කරලා කරලා මේ ආකාරයෙන් සම්විධාකාරයෙන් දෙන নানা ආකාරයෙන් වැඩි ඇති මේ කායගත ප්‍රතිපාදන පිළිදී අනාමුද ශාසනය ලැබිලා අනාමුද ශාසන භාවයක් ලැබිලා දක්ෂල සම්පත්තිය ඒ කියන්නේ කරුණාසය කය වගේ දේවල් ඉන්න ඉතිලා ඒකේනා මේ භාවනා කරනවා දේශනා යන කිච්චක්ෂණයක්ම මාගේ පාවද මාර්ගපක්ෂ වෙනවා ඒක නිසා මාගේ ආරම්භ මාගේ මේ ඒ ඉස්තේලික ගිහි ගන්නවා ලැබු ගන්නවා ඒක නිසා ඉතින් සම්පිලස්ත අපේ හිත චිත්ත සංකාරය පිළිස්සතර යනවා කියන්නේ සම්පිලස්තන් අපේ චිත්ත සංකාරය මාර්ගපක්ෂ වෙනවා පිළිවෙලකින් දකින්න ඒුණා ඒක දැන් වෙලාව මේ ලැබිච්ච සමන්විත ශරීරය කායගත සති භාවනාවකට නැත්නම් කායාරෝපී සීකර පිටාරණ පසේ ආචිකරණය තමයි ඉකිසි අදහස. ඉතින් කිව්වට මොකද ඒක තේරෙන්නේ නැහැ. මේ කායගත සතියේදී මේ භාවනාවක් සඳහාය ඒක ශික්ෂාවක් සඳහාය කියලා ඒකමයි පිළික් කිසිම අනුසාර වශයෙන් කරකන්න ඕනේ කියලා සමතරන්නේ දේශනා කරාට ඒක සාමාන්‍ය ඒ පරිවිදින්නට තේරෙන්නේ නැති නිසා ඒ කායසතු වල ක්‍රමය ඒකයි යදීකට කරන ක්‍රමය ඒ පිටපතේ ඒ නිසා විගලුව මේ මුලිකේ ස්වැදී සඳහා මාර්ගාක්ෂික නොවීම සඳහා සමස්තවර්ගයේ ශික්ෂා ධර්ම තුනක් එදවස්තාවි. ඉක්මීතු තුනක් දේශනා කරලා තියෙනවා. ඊයව තමයි කෙනෙක් පරපතු කෙනෙක් අරගෙන සාකල කෙනෙක් කියනවා ඇස්සේ කැමති කෙනෙක් ඊයව තමයි තමගේ කුසල ඡන්දය සැපේ ඉතින් ඒක ඒක කියන්න පුළුවන් අපි ජීවත් වෙනකොට නැත්නම් ක්‍රියාවත් වෙනකොට අපි කායවත්යෙන් ක්‍රියාත්මක වෙනවා අපි කාය ක්‍රියා එතන රටින් පයින් ක්‍රියාවසින් ලෝකේ හඳුන්වනවා. වචනේ වචේ ක්‍රියාත්මක වෙනවා වාචික ක්‍රියා වචන වාගේ සනා ඉන්පසීත වාගේ කරුණකට අපි උගේ සම්බන්ධ වෙනවා. නිමිතේ චර්ම සාමාජික සමාජයේ මානවීය වගේ කරන තුනකින් මේ කය වචන හිත කිලමේ ద్వාර තුන ඉක්මාවීමකට ගුරුන් පොදුවේ පොදුති හතර ඒ සඳහා මේ සමන්ගේම ශරීරය කය අරමුණ ගැනීම ස්පර්ශ භූමිලා කියන්නේ ඒකට පුළුවන් නම් පස්සට බලන්න ඒකේ තියෙන මනුස්ස අමනුෂ්‍යතාව පිටින් ගන්න දුරට කරනවා අතර ඒ සියලු කිරිසකට ඉස්මෝගේ පුතු අතනකයිලා ශික්ෂණය පිළිලා මගේ මානසිකයේ යොක්නා වගේ අපිට අවකේ පරාගෙන නැති සතු මරන්නේ නැති ජීවිතය කරගෙන යන්න පුළුවන් ඒක අපිට කියන්නේ හොඳයි ඉතින් ඒක කරන්නේ. ඒක නම් කොහොමද ඒක ඉතිමයි කියන්නේ. ඒ නිසා යම්මාකාරයක තේරෙයි මනුස්සකම් ගන්නතු අතේ දුකර ජීවිතේ ලැබෝ යක්තියි අනික සංසාරේ නාවු ඉස්සඟට. ඒක නට විනෝක්‍ය පිළිගන්නේ. ශික්ෂණය අසිනාචාරය කියලා මේ කියන්නේ ඒක නැති කරගෙන ආදී නිසා පරම්පරාවේ ගිනා උත්සාහෝ ඇටේ සීතාවෝ බොහෝ දිනා කරන නිසා ඒ සත්‍යකත් දෙවියෝ ආයේ කාර්යයේ අවකාශයක් ලැබෙනවා අරුණක් ලබා ගන්නවා මේ කුසලය සාස්වාසීක අස්තර වෙන මාවශ්‍ය පාත. මේ තමයි අපි කෙනෙක් අධිකාර කරනවා නම් ඉතින් කරලා ඉතින් සාස්වාසී අවුරුද්දක් සතුමරා විනාශ කියලා. ඒකට අපි ශික්ෂාව ඉස්තිමේ ඇතිචකමක් කරනවා. මාර්ගවලදී ඉලෙක්ට්‍රික් දෙකේ ඒක අවශ්‍යතාව කෙනෙක් උපේක්ෂා කරන්නේ සමාන කරලා ඒ කරන විනාඩිය හිතේ ඒ සමාධියේ නොකර අනුමින් අපේක්ෂා කරනවා නැත්නම් ලෝක කොහොමද සතුටු වර්ග සම්බලා ඉන්නවද ඒක කිව්වත් මායා අසත්‍යඥාන මාර්ගවල ඒක සීල මායතු උපකරණ ඉන්ද්‍රා කෙලෙස් අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒවම පෞලිය, කමියය, රසීලය මොන જાති කරා. මාය අනුරු ජීවිතයේ විතරේ දුක ගන්නවා කියන කාරණා පොත වේදනා කරනවා. මගේ විතරක් අපේ විතරක් ඒක ඒක කියනවා පරිතිම පරිම ඒක වලක් පිට. ඒක අන්තර්ගත කරවලා ගැනීම නිරව පැවැත්මේ ආත්ම පැවැත්මේ කරපයි විදියට තියෙනවා. දුක කරවලා ඒක සුභකර ඉන්නේ කාරක සුභවික. ඒක නේතුව ජීවිතේ වුණා කම කියනවා. නමුත් ඒ ජීවිතේ තාම ශාන්තිකරෝ. ඒ ජීවිතේ තාම අද ඉන්නවා ජීවිත ක්‍රමය. ඉතින් අපි අනුන්ගේ කරවලා මේ සුඛ භෝගී ජීවිතය කරා කරා ආරම්භකට ප්‍රශ්නාට සමාජ තත්ත්වයේ ආශිර්වාද වුණොත් මායා ඉතිං අපට ආශය කරනවා අරමුණක් ලබනවා ඒකට හැම චිත්තක්ෂණේ කොමාරක් ඒ කාර්මිකයාකාරයේ ශ්‍රී ලංකාවේ වස්තු දේශනා නටකරුනේ සමාජයක් අරගෙන විශේෂයෙන්ම දුු සමාජවල ඒක නොකරනවා නම් මේ චර්චිත කාමීච්ඡාචාරය නොකරනම නැහැදිච්ච ගමන් ප්‍රගතිශීලී වෙනවා ලංකාරණ කරගටි ලෝකේ ජීවත් වෙනකොට යම් කෙනෙක් කාමීච්ඡාචාරය ජීවිතය අනුවන්දනය කරනවා ලෝකයක් නමුත් ඒ හරහා ඒ ආර්ථික විමුක්ත කාමීච්ඡාචාරය හරහා මාර්ගපක්ෂික මේ මාර්ගයේ වත්තේ සාරදුත් මේ අපි සාකච්ඡා කළේ කයක් ඉක්මකට නැත්නම් කයනුගේ සිහි නැතුව ඕලාරිතම දේශන ඡන්දෝ පරිසෝ කරගෙන ආශිෂ්ටි නිමික මේකී නිමික සෝ. ඉතින් කෙනෙක් සමාජිකදී පෞන්නේ නම් සලකලාවෝ ගුණවත්ය සලකලාවෝ විහාරණය සලකලාවෝ මේකෙන් බැලලා ඉන්නවා ගුණවත්ය සලකලා කරන්නේ අධ්‍යාපන සලකලා කරන්නේ මොළයේ සලකලාවෝ මේක තේරුම් ගන්න ගන්න කියන මොකද නැත්නම් අපි මොන විදිහේ බලාපොරොත්තු වතිප කුමාර පාක්ෂික ආනන්ද සතුන් කරනවා මේක ඉච්ඡාසිය අවශ්‍යතාවයක් වෙන්නේ මොකද ඒක දීතින් තමයි අමා විනුතිර තේරුම් ගන්නේ ඉතින් ආනන්ද තමයි වශයෙන් කියනවා ගුරු කියන විශ්වාසය අරසෝදෙන් කියනවා කොහේ නැති ගැයෙන්නේ ඉතින් ඒක ආදර්ශ පොත්ත වැඩ කන්න වැදගත්තා. අපි දුක ලංකාවේ කතා කරනකොට සත්‍ය නොවේදී යෝගික කාටරදී සංගපරුසුකරණදී යෝගීක ඉස්තේව කතා කරනවා කියන්නේ කවුරුවක්වත් ඉන්ටර්ජෙන්ට් එකේ ප්‍රමාණයට අනුකූලයි. කවුරුවක්වත් ඉන්ටර්ජෙන්ට් අපාරාපි කර්මපතයි. ඒ නිසා නිරහතා දවසක කිසිම ප්‍රතිලාභයක් අපේ මෙදුරට මාකි වතා. අරංගයන් හරංගයන් පුරාරයන් මේ සම්පත් කලාවෙන් කරගන්න මේ අකුසල කාර්යයේ ආහාර කියලා පොරොදෙන කඩුද්ද පාරමී කනුවතේ. ඒක නතර කෙරුවොත් සරාරෙම ඉස්සරහට යනවා. අරගදී නැත්තම් නිවි අපේ ලෝකේ තියෙනනේ ස්පී රෝගිකය කියලා සල්ලි වල වාසිය තමයි තියෙන වාස් අල්පල් ටික ඒ උපදේශ වල ප්‍රතිචාරවා මුලපස් වල කාර්යය තියෙනවා මේ මේක ලෝකේ යන්නේ නම් හරි කාමකලස තමයි ඔක්කොම නම කේතනාම කරකට කටකට කාර්යම කියනවා දෙන්නේ කියනවා මේකෙන් ඉතින් රාත්‍රව තමයි ජීවිතේ නිසා මේ මෙච්චර කන් දෙනවා මෙච්චර ඉන්නවා මෙච්චර හොදගෙන මගේ විචාරවල කරා ඒක කලින් කරනවා වගේ යතරකින් කතා කරලා මොකද මෙහිනවා යුනයිට් කරගෙන යන්නේ කියන්නේ ලෝකවල පරිදැලා වෙන් කිඳලා තිබුණා කියලා දන්නේ උගලේ පුතේ ආ සාදා අපේ ජීවිතයේ වචනේ කියන ඉක්තිවල සාධිකීකරණ කියනවා මොකද කියලා මිනිස්සුන්ට පස්වන්නේ අනිකට පොඩක් කරලා භාවනා කරන වෙලාවට වාඩි වෙලා අය අතරන්තර ඉතුරු කොච්චර කිසිද ආනාරෝපීන හැම වෙලාවකම මේ අපි ලෝකනාදීනේ කතා කරනවා අසීමිත පොත්තරින් පිටරව කවුස්ත්‍යාගකට අපරසිතු ඒ හැම නිත්‍යක ආසම මායයට අවකාශ දෙනවා. මායයා පොතාත්මයක් කරනවා. නැතිවෙන්නත් කරනවා. ධර්මයේ විචාර පිටක විචාර ඇලිති බව දුරුචි මඩමේ නිගේ අනතුරු තම විකාරවන්නේ. ඒ සමාරු නිසා කායික සුචරිතය ඉස්පීනේ සීලයට වඩා සුචරිතයි වශයෙන් ඒක තමයි ඇත්තටම කය හිතින් හරහා අපි කරන අනුක. ඒ නිසා සර්වඥාන්සේ දුර්වාපතරය කරන්නේ ආරණ්‍යගත වෙන්නේ. මුද ආරණ්‍යගත වුණාට පස්සේ අපි කතා කරකට කළා අපි කරා මුවිදි කියන්නේ ඇරතුල ගංගා ආදී මුවිදි කියන්නේ නිහිනා නිකා කතා කරලා සම්මුති දුරන්චාගේ මුවිදි නොනැත්තම් මොකක්ද කියන්නේ. ඊට පස්සේ කතාව නිදුනේ. ඒ නිසා හැරෙගෙන ගියාට කියන්නේ අපේ විශ්ලේෂණ කරලා එලෙක්ට්‍රොනික ප්‍රසාරයෙන් දෙතින් සාර්ථකයි. තාපන ක්‍රියාවක් සිංහලයි. මේ ඉන්නේ කයවතනේ කයවාසි නිත්‍යනකොට සමාජයෙන් ලැබෙන යම් අනුසකාරයක් ලැබෙනවද? දුරාකාර සංස්කාර ලැබෙනවා. ඒක විදිහට මම ඔච්චර මුලචර්යක් කරගෙන විද්‍යාත් ඇතුලේ ගැඹුරු ඉඳන් සම්පූර්ණ මොකද විශ්යාල සෝදාපව. මොකද අපි අද ඉන්නේ ආක්ෂණයේ එක වචන වැදින්න ගමන් සම්පූර්ණ හිතට. ඒ නිසා යම් කෙනෙක් හිතා ගන්නවා භාවනාව පැත්තක තියෙන සති භාවනාව පැත්තක තියෙන ඒ වෙනද තියෙන අකුසල් වැළැක්වීම සඳහා සමාධිය වෙනද තියෙන අකුසල් වැළැක්වීම සඳහා කටයුතු කරන ගැටි කියන වටිනාකම දන්නවනම් ඒක නම් තේරුම් ගන්න ඒක පරිසරක කිසිම පාවනය කරන්නේ නේවා කිසිම නිරේ ගන්න තියෙන එක නෝකේ අශිකි අපි මේ සිතින අනුගමනවල ඒ කියන්නේ මොකද හිතේ අපිට ඉස්සර දෙන්නේ රස්තාවස් කියන තරයි ඒ වෙනස් තමයි මේ මොකක්ද මේ දේශනා දෙන්නේ සමාජ ජීවිතයේ මොකද වෙලා කියන්නේ ඒ සත්‍යයන්දී මේ වචන අර්ථ කරගන්නවා කියන්නේ මේක අපිට ඇත්තටම අලකට කාරණා ඉගෙනගන්නවත් ඒ සූත්‍ර පිටක සඳහන් වෙලා නැහැ. නමුත් මේක තේරුම් ගන්නගත්තොත් උදා ගන්න පුළුවන්. මේ කියන්නේ හැකි දුක්ඛීමක් ශික්ෂණයක් පළජාවකින් තොරව ආයතන දෙක පාස්වත් කියන මොන භාවනාවක් කොහොමද කියන්නේ? ඉන්ටර්නෙට් පාඩේ කියලා ඔච්චර වස්තු කෙරේවා. මොකද සීක්‍රෝ කෙරේවට ඉතින් හේතුව මොකද? ඉතින් ඒක නිසා මේ පාඩේ කියන හිල්ගතිය ඒ චහල්ගතිය ජීවිත ගන්න බෑ. මේ වස්තුදාන වස්තුදාන කියන්නේ මේ මොනවාක්ද කියන්නේ මේ පාඩේ ඒක නිසා භාවනා කරන කෙනාට ආයතනයේ ඉක්ම ගැනීම භාවනා නොකරත් මේ කාය සම්පත නිවැරදිවම කිව්වෝ ආශාවෙන් සම්මයි අදාළ. අපි කියන්නේ භාවනා කරන උදාහරණයක් මරපත දිවල් බලාපොරොත්තු රටයි ඉර නීති ශික්ෂණ ප්‍රතිෂ්ඨ ශික්ෂණ ටික අනුපාතව බුදුහාමුදුරුවෝ හොඳයි කියලා අපි හොඳයි කියලා සංඥාව නැහැ කියලා දොස් කියනවා. මේ විශ්ව කරලා කරන ආශංසනයි කියලා කියනවා. ඒ කොහෙන්ද දුර යන්නේ? කොහෙන්ද සෝදපාලන ලක්ෂණ කියන්නේ? ඒක කායගත සුත්‍රයේ පරණෝණිය කාය කාය වශයෙන් තා වචනේ වශයෙන් විස්වාකෙන වර්ණාකම නිතිකයි කියන්නේ. ජීවිත භාවනා කරන්නේ. ඉස්පස්ස තමයි කාය වචනේ විස්වාකන තමයි අපි සක්මන් භාවනාවට පරිණත භාවනාවක් කියන්නේ. ආදී ජාතකයේ සත්‍ය පිළිබඳව යන්න අපිට කියන්න පුළුවන් කාය වචන දෙකේ කොහොමද කරන්නේ සත්‍ය පිළිබඳව ගැනීම කෙරෙන්නේ කියලා. එහෙමම නෙවෙයි. කාය වචන හික්මා ගැනීම සීල ශික්ෂාව නම් ඊට පස්සේ සත්‍ය හරහා බලාපොරොත්තු වෙන විපස්සනා ප්‍රඥාව නම් ඒ කොයිකට ඉස්තර වෙන්න ඕන කියන එක ධර්මඥාන කියීම කියලා. සීල වන්ත වෙන්න සත්‍යමත් දෙකක් පුරුවා. ඒ වගේම CSPO නැගීමක් නැතුව සතිමත් වෙලා සත්‍ය හරහා සීලයකට සත්‍ය හරහා ප්‍රත්‍යව හරහා අවුරුද්ද හරහා සීලයක ජීවත් වෙනවා විද්‍යාදාති විදියට. නම් යම් කිසි දැනුම ඇතිවෙනකොට අවිද්‍යාව දුරේකොට ඇතිවීම විනිගත වෙනවා. ඒක නැති වෙලා තමයි අපි උදාහරණයක් ගන්න ඕනේ. සීල සමාධි ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒක තමයි සීලවල කියන්නේ. සත්‍යහාරය insurance is not articulated They take a debt settlement and you are yourself activated. Why is you are that kind of activated? तो डिवाइडर का सर्विस रूप के प्रति काम कर सके वो बात है हमारा बात तो हमारा जिंदगी इन्फॉर्मेशन की है ये बात ही करना तो सीधे तो दान में पायसन में चिंता की ये आन धन था इस तरह से तीन बैठक के दौरान ये इक्वल के दौरान समाज में पात्र विश्वास करते हैं හොඳටම ධනදයක් තමයි මේ විදිහට නඩාගත්ත සීලය ඉන්ද හඳුනාගත්ත සීලය අරසා කරනවා කියන මේ සමාධිය කරන්න පුළුවන්. ඒක තමයි ඊශ්වරකම ඒකට පෙට්‍රෝල් ටිකක් දාලා දීපුවා. ඒකට ඊන්ධන ටිකක් දාලා දීපුවා. ඒක උන්නගෙන. ඒක අරසා කරන මුඤ්ඤත්ති දීලා දාවාරකයක්. ඒ වගේ මේ අනාගත සීලය කරගත්ත සීලය අරසා කරනවා කියන එක ආයතන දෙක ඉක්මරට විනාශ ආයතන දෙකේ ඉන්දිය තීව්‍ර කරන්නේ ඉකේ ඉන්දියනවා. නිසා ඉක්නා තේරුම් නැත්නම් මේ සීලේ මට්ටමින් ඉතිහාසය වෙන්නේ සීලයට හිතෙහි මොළේ වැඩිම අවශ්‍යයි. ඒක නැත්නම් නිකම්ම අපිට සීලකාර විතරක් වාණි ප්‍රශ්න වෙන්න කරනවා. ඒක සීලරණයක් අනිවාර්යයෙන් සීලතුන් කියේ ඉන්නකොට ඉතිරි කරනකොට ඉතින් ඒක ජීවිතේ තමයි ඉතිරිය දා ගන්නවා. ඒකවල කායගතවත් සුදුරේ විචෝ සම්බන්ධ වෙනවා. අරබිනකන උපමුදකන ශුන්‍යකාරකට වෙලා එයා තමයි ඉතිරි හාවලද වෙන්නේ. ඒක තමයි යකින් කිසි වෙලෙක මේ කය ආරම්භ කරනකොට ඉතින් කායගත අවස්ථිය ආරම්භ නිවේ ආරම්භ කරන්නේ රූප ධර්මයක් කියලා බලනවා. ඒ සර්වචක්‍රාර්ථයේ විල සූත්‍රයෙන් පෙන්නන්නේ යම්කිසි සීලවල උනාට පස්සේ ඒ කෙනාට තේරෙනවා නම් සීලාචාර වෙච්ච ඡන්දපර ඡන්දපරවල තේරෙනවා පුරාවට දායකත්‍ය කරන්නේ ආමස්ය සුපින් පාන. හැපි වන්ද කණි වන්ද නාසී ජීව අයදි වල කටයුතු කරනවා. නමුත් ඒ පිළිවෙලින් කන්ට්‍රෝල් එකක් කරගන්න බෑ. වෙන්නේ දැන් කවදාකවත් මේ අසුති කරලා ඒකේ මේකේ කාර්යම කාර්යයෙන් දෙකේ. මොකද අපේ ඉන්ද්‍රයන් එක්කම කරා. සීමාදාන ජීවිතය. නැහැ කවදාකවත් ඇති කියන එක. උච්චක රූප වෙනවා. අපරණී පාරදී වර්ණ වෙනවා. විවිධ සාධාරණ තිස්මල ඇති කියන එකක්. කාර්යයේ කවදාකවත් සංස්කාරයක් කියන එකක්. නාමයේ නිව කාර්යය ඒ නිසා එවැනි අස්චිනාචාරවත් විචාරවත් ගුණාත්මක පාලනය කියන්නේ වැරදි වෙලේ ඇතිවෙන වශයෙන් ඉතින් නම් කනකොරම ඒක කනකොරම ආයේ කායික වාසික කායික මානසික යතුරු ගැටෙනවා අනිම ලිදෙනස් කරගෙන යන්න නම් යාමේ කායවත් ඉක්මවගෙන ඉතින් කුණායකට යන්න ඕනේ ඉතින් ඒක වල ගියා ඊට පස්සේ තේනවා අර වගේ විශාල උද්‍යෝගයක් කරනවා. ආනකට විඥාන පස්සේ වැඩ කරන සාමාන්‍ය දවසකට වඩා ඒ පුරා උපෝෂණයට පුරුදු දුකට පේන පාන. එතන කන මට පුරුදු සාධනික අශෝකන. මට ආශේෂයේ ගලතුරු පිළිගී පාන. මගේ රසික දීපාන මට මේ ආගෙන ආගයන් කියන පාස්කම දීපාන කියන විතේ ඕනේ උත්කෝෂණය කරනවා. ඒ උත්කෝෂණය ඇවිලීම ඉදurang ඒ කාමෝණයන් මෙන් කරන ප්‍රයත්න එකම දුරදා මානසික ප්‍රගතියක්. ඇලෙකේකට කුරුමිලේ ප්‍රගතියක්. දෙන්නේ යෝගවචර ජීවිතය අපිට ප්‍රධාන අභියෝගයක්. එන්නේ ප්‍රතිලකලා එන්නේ අර භාවනා යොමුනේ මට එන්නේ කවදාකවත් නැති අරමුණ එන්නේ කවදාකවත් නැති කුකුෂිකය කියලා මේ යෝගාවචරයට උදබලාර දෙවිදලා කියලා පිළිච්චේනවා. අවදාපත් පිළිච්චේකට අයින් කරලද කාමෝණයන් සාකාංශිනවාදී. අපි ඒක ආශ්‍රේ සඳහන් කරන්නේ දේශකාන්ත වස්තුකම්. අසුභාමයේ කියලා කියනවා වර්ණහරපවත් කරන්නේ ආදී නිශ්චිතකම් කියන දේක වස්තුකාරී කිව්වා. ඒක තමයි තව පුරාවට අමලා ඉති මමලගේ කරන්නේ. ඒකකල කවදාහරි කිව්වොත් මේ හැම කරාගෙන හොඳ ලෙඩකට මේක යොමුනේ කියන තිරේන පරම්පරාවක් කරනවා කියලා. ඒ වස්තු කාමය කාම වස්තු හැරයමෙන් කියන අභිනිෂ්ක්‍රමය. දැන් දවස් මේක විතර කරනවා. නැහැ නේද? අපි යොමු කරන කාම හැරය. හැරියට පස්සේ අර කාම වස්තු වල ක්ලේශකාමී නිසා ඉතින් නිවන ධර්මයක් වැඩි වෙනවා. අපැන්න වස්තු වස්තු වශයෙන් අවුස්සව ඇහැදිය ඊටේ ඒකතුවට දාන මේ හිතේන ගොඩේට කෙනිකාණේ කියලා කෙලස් ගොඩේ ඒක පොඩ්ඩක්ම අනිකෝ ඒක ඇයිගෙන ගත්තොත් මුලින්ම ඒක පොඩි කුණ්ඩේ කරන්නේ මේ යෝගාස්තක දැනගන්න දෙයක් නෙවෙයි සාමයේ තියෙනවා සිද්ධ දෙන්නේ අර ලක්ෂණ ආනන්දේ මම කරලා තියෙන්නේ ඉතින් මට මේ වස්තුවට ඇහිමේ සාන්තිය ලැබෙන්න කාර්යාවක් ඉතින් වස්තු ළඟදීමට වැඩි කරදර කරනවා මම මගේ හිතලා මේ විදිහට හිතකේන ඒකට කියනවා ආර්ථසයි අතකොටේ කියනවා ආම වස්තු කාම ගුණ කියන ප්‍රතිශතන වස්තු කාමයේ කියන එක දෙකට බෙදලා ඉතින් මේක උගුරු දෙපාරක් නිවා කරන්නේ අයතන තමයි පරිදේශපත්ති මාකාර පස්මා පස්ති නිසා අවකනාකෙ නිතර වෙනවා මේ ඉතන දුෝනිකාය කේස් ආන ආන ඡන්දා කේස් නැතකින් සඳහා වාරුවට අඩේට අරමුණට නිමිත්තම වරදේ අදන බබෙකුට සූක්‍ර දෙනවා කරගෙන මල් පෙන්නට හදනවා කියන්නේ ඉතින් මේ සිද්ධාර්ථ කරන්නේ ආවාස්ව අධිපති දෙවියන් සඳහා රූපයක් දෙකට. රූපේ හිත බැලලා තමයි ආය කාම වස්තුගේ සාරස්තුකාමී වෙන පියාවස්. ඉතින් රූපේ පිටරේ කාය කියනවා. අන්‍යයන්ස් මොකාවේ මනස කාය තමයි මාරෝ කරලා අතිතරණක වශයෙන් කාම වස්තු දිවිහෙන්නේ අනුන්ගේ කාය ගැන හිතන කාම වස්තු සුදුසුකම් කරගතියි අන්තයෙන් පිළිබඳව කල්පනා කරන කාම වස්තු සුදුසුකම් කරගතියි කියලා මේ කාය මම දැයි මෙතන කියනවා. මේකම ඒ මොකද ක්ලේශකම් සහ වස්තුකාම වලට වැඩි කාය නීරසයි. කාය ව්‍යාපාරයක නීරසයි. ඉතින් විවිධ වස්තුකාම හරි විචිත්‍රයි සිතිපන්නයි. අනුරතු බාරයි. ඒ නිසා ඒ කොමකටද පාස්නිකට ධර්මහාම අර උගේ ඇලෙකට ඇවිල්ලා කරගෙන කුඩාරව මුතුනද ඒක ඒකවල අසුමෙලි වරණි පාටිච්ච ඡායන කරලා බොහෝදෙනි චිත්‍රපට කතා කරන කරන වෙලිය මොකයි දිවිස් ගුණේ අපි දැන් ගන්නවා කය වශයෙන් මොකක්ද කය මිනිහා යෝගාවචරය අසුමන්ත කුලිය තමයි කය අනුමුත කයට නිතර ගලා කියන්නේ කර්මයේ ඉඳී කියන්නේ ආරක්ෂණය ලැබෙන සඳහා කය සාක්ෂි කරගන්න මේ සඳහා යෝගාවචරය මේ කාර්ය භූමිය ඇති ඒ හැටියට උදී භාවනා පිළිපදව අනුමාන කරන වෙලාවදී හොඳට පාඩම වාඩි වෙලා හරි පරිදෙයිලා අයදිහා නම් දැක්කේ වාඩි වෙලා ඉන්නවා කියලා විදිච්චලා කියන්නේ සාපිත කරගතියි උදී කලාව අපේක්ෂා කරමි විදිහට අපේක්ෂා කරමි කය මේ විදිහට කියන්න පොරොත්තු කරනවා කියන භාවනාව ඒ තමයි භාවනාවේ මැද ඒකමයි භාවනාවේ ආසය. ඒ තරමේ නා. ඒ තරමේ බල. ඒ තරමේ කතාව. ඒ තරම පිළිගන්න මේ කාර්ය කරන්නේ. ඉතින් යම් කෙනෙක් කිතාකට තරමේ කියලා වුණොත් වෙලා වුණා. ශුන්‍යකාරයකට වෙලා හෝ පිළිසකසේ තුනයි හෝ කෙනෙක් හෝ දෙයක් හෝ සම්පන්න කරන්නේ හෝ මේ කයේ ඉඳපවත් ගන්න පුළුවන් නම් අපි මේ කය උපදීම ක්‍රියාවක් කිරීම ආසන්න මෙහෙවන කටයුතු වලට මේක නිවන වශයෙන් අපි කියන අන්තිම අභියෝගය විදිහට කරලා ඒ සඳහාම කටයුතු කිරීම ගන්න කාර්යකාරක සූත්‍රයේ විවිධ ක්‍රමසාරී විස්වාරක කියනවා. ඒකයි නම් මුලින්ම කරේ මේ මුලිකාර්ථය කය අරමුණු කරගෙන ආයතන කන්ද දිනනවා. ගොඩ දිනනවා. ස්කන්ධේ දිනනවා. මෙන්න මේ පොඩට හිත දාගන්න පුළුවන් නම් ඒක අපි වැඩේ කරගන්න. මංගලාවක් නෙවෙයි. පුළුවන් බෑ කියලා කරා. ඒක හොඳට ජීවන එකට එනවා. යම් කෙනෙකුට එහෙම අරලෝසුසේ වාඩි වෙලා එක චිත්තක්ෂණයකටවත් තමයි ඉන්න ඉරියව්වට හිත දාන්න බැරි නම් ඒ භාවනාවට අසංකේතී. ඒක විශ්ේ. ඒක තමයි සාධන බලය වෙනවා. ඒකේ කියනවා පැහැදිලිව සිත්තරයකට හෝ මේ කායගත ඉහයානුදී පාඩම් වෙන දාහක සමානයි. මුද ජාති ක්‍රමකින්ව මේ මුදු සරල පරීක්ෂණය කියනවා මම මේ ජීවිත භාවනා වලියයිද නිවදකිට පුළුවන්ද අතිවරණ පුළුවන්ද සම්පර්කණය කරනවා. ඉතින් මේක ඔබ නැරෙන්නේ කියන්නේ නැත්තම් ඒ ඒ කාන්තේ මොහොතයන්නේ ලබති කර්මාරෝ හෝතාරං ලබති කර්මාරෝ ආරං ඒ ඉන්ද්‍රිය කාන්තේ මාගේ අතේ ඉවරයි ඒ නිසා අවසානයේ කාන්තේ මාරපක්ෂය ජීවිත උත්සාහ කරලා පුළුවන් නම් තෙරපි කළ බව ලක්ෂණ මනුස්ස බලනවා ලක්ෂණ දුතු බලනවා ලක්ෂණ මර මනුස්ස බලනවා සම්පත්තිය වල ලක්ෂණ මේ වාග්විලයේ සිත් සාක්ෂියේ කොහොමද කියන්නේ කයි පවත්තන්නේ නම වාශතු ඒ ක්‍රමෝණින් කරන්නේ මේ නම්වගත්ත දෙලින් කරගත්ත අනුගතකරගත්ත වර්තමාන මොහොතේ එනවගත්ත විට එන්න දෙන්න සුවාසෝබල කරන්න තුනන්නස්කාර වෙන්න දෙන්න සෝපිට යන දෙන්න එහෙම ඇද බෙද සබා ගැනීමට විවිධ පහරකාස්තර වාශතු කායසත් සූත්‍රයේ ඉන්න ඉන්දිරින් මෙතන අකල් වායුවයි ඒක පොළොවට බාර වෙලා තියෙන කටි පොළොවට වැදිලා තියෙන කාලයකට ගන්නකොට මේ තමයි කණරි ආසුභාවය අකලත ලක්ෂණය කියලා වැටෙනවනේ ඒකට කන්දෙන්නේ ඉන්නේ හංගලනවා කියනවා මේ තමයි වායුව ධාතු කියලා දැනෙනවා ඒකට තමයි අධිකෝ අපේ අධ්‍යයන වල දැනෙන උෂ්ණය ඒක විද්‍යුත් ධාතු වලට මේක විද්‍යුත් ධාතු වලට වැටෙනවා අයින් දැන කිසිම හොරුකයි. ඒකවල ආපෝ ධාතු කරේ. මොකකින් හරි වැඩේ කරනවා කියන්නේ මේ කාර්යය. අපි කය විතරයි. සාතු වරිස්කාරම. ඒකට කරවලා හිතේ කරනවා මෙන්නේ ඉඳලා කරනවා මෙන්නේ අනිත් කමින්නේ. ඥානෙකින් කියන කුලියකට වශයෙන් කරා. ඒකට කරලා ආයේ තීරණ කියනවා ආයේ කම්පන සාකච්ඡා කරනවා. ඒක මේ පාටල වෙලා ඉන්නකොට ආරම්භය ඉන්නකොට ඒ හුස්ම රැලි කුමකොස් ප්‍රකාශන දැක්සලාදී ඒක ලක්ෂණය. ඉන්නේ නැති ඒ කොන්දින කෙරෙත් කොහොමද කාර්යවත්ේ ඒක කරන්නේ. ඉන්දියාවේ මොකක්ද ශරීරයේ දෙන්නේ කුමක වශයෙන් මොකක්ද ශරීරයේ නිර්මල වශයෙන් තියෙන මානසික ක්‍රියාවලියක් ඔන්න කරලා තියෙනවා ඔක්කොම හුස්ම ඉලක්කයෙන් ඉඳලා ඔන්න හුස්ම ගියාට පස්සේ වෙන දේ කියලා මරණියක් කියලා කරනවා ඒක දවස් දෙකක වෙනවා කිසිම ආකාරවම ව්‍යායාම කරන්න නැතුව ඉන්න ආහාර දුක්ෝනේ එතනම කොට දී පාඩ අතරේ දවස් වලට දී පාඩ ඊට පස්සේ වුණා ඉන්න කෝඩියක් වගේ අතකට ඒක කරවලා ඒකවල පේනවා මෙතෙක් කාලා කියලා තියෙන 80ක් කුණුකුලයක්. ඒ වල ඇති කුණුකුල 80ක් ජීවත් වෙනවා. ඔක්කොම නැතිකල තියෙන්නේ සෝපලක්. ඒකට ඇරෙන්නේ ඒක කරවල අරමුණ 80ක් හදාගෙන බලන්න පටන්ගන්නවා. ඒක නිසා ඔහුගේ කැලරකවත් එක්ක තමයි මගේ කැලරක වැඩිලා තියෙන්නේ. ඒක පිටින් කරගෙන යනවා විශාල කුණුකුලකට. ඒ මොකද ඉන්නේ කරනවා දෙන්න දෙනවා දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනවා රාජ්‍ය සොන්ති වගේ මැද අතරින් අපේ ලෝකයේ ඉතිවත් කියනවා මේ ඇතුලේ ධ්‍යාන කරලා තියෙන්නේ මේක තමයි. ඒක තමයි පිටලාතු බාල රාශන කරන ශීපේන ආරාමය. උදාර දුතියට දරණත් ඇතුලේ උත්තරයි. ඊළඟට එන්ටස් කරු විදිය. පල්ලෙට පඩා කරනවා. කුසලෙට පඩා කරනවා. ඉවලෙට පඩා කරනවා. ඊමත් තේරෙනවා මේකේ අයිතිය ගන්න. ඊමත් අයිතිය ගන්න. මම මොළොට මේකේ ධාර වශයෙන් කියන්නේ මේක කියනකම් මේ ශරීරයේ මුෂ්මේ තියෙන වෙලාව. අර කියන වෙලාවේ තමයි මේක ව්‍යාපාර කරමින් පටන් ගන්න නැහැ. ඊට පස්සේ ඥානවත් මේ ශරීරයට දෙන හැටි අපි මොන විදිහේ ජීවිත රටාවක් ගත කරා අර්ථයෙන් පස්සේ කියලා ඒ කාන්ත ඥානයකට ආවත කියලා කරන්නේ. නමුත් ඉන්නකම් අපි මොනවද මතක් වෙන්නේ? නෑ මායාවෙන් කියන අවස්ථාවය. ඒ නිසා ඉගෙනලා වූ අයකට අපි පරිශීලනයක් කරන්න හදන්නේ. ඒ අරමුණු කරගෙන මේ ඉලකවුර හිතේ සමාජ ශරීරයේ යොදවලා ඒ ඉන්නේ ඉන්න පස්සේ කොහොමද හදිසියේ මොකද ඒක කරපස්සේ පළවෙනියක් වශයෙන් හෝ මේ ආයතනතිය මුලින්ම ගොඩක් තමයි සීලයි. මම මේ කරන්නේ පිළිබඳව කිසිම කටයුත්තක් නෑ. ඉතින් අපි ඉඳගත්තා පස්සේ කෙනෙක් අධ්‍යයනයකට ගිහිල්ලා මේ කොයි ක්‍රමයකින් මේ පිට සහ පිළිතුරු සාධනා මේ කොයි ක්‍රමයකින් ගෙට ගෙවලුවොත් අපේ කාර්ය වශයෙන් හෝ පිළිතුරු වශයෙන් හෝ ඉදිරිය වශයෙන් හෝ ගෙට ගෙවලුවොත් ඒකම අරමුණු කරගෙන ඒකම නිමිති කරගෙන බොහෝමිට අවස්ථාවක් පුළුවන් නම් ඒක කායගත ශක්තිය ශක්ති පච්චායෙන් වඩපත් ඉස්තිරදීම ශක්තියක් නම් දෙවිවන්ති දෙහිත බොහෝමිට අවස්ථාවක් ගන්න ප්‍රයත්න ශක්තිය අත්හැරලා වැඩි වෙනවා ඉන්සස් ප්‍රකාර දුක්ඛ ආකාරපත් දුක්ඛ මේ කායගත දුක්ඛ ඒකම ආරම්භය කරා. ඊට පස්සේ ධර්මයෙන් මහන්සේ ආරම්භයේ තම පිළිදලා අර සමතනන්නේ කායේ සමතනන්නේ කියන ක්‍රමසාවිති දැනුම ඊළඟට මේකත් කායත නනවලක් මේ ඉන්න සතිය බොහෝ වෙලාවක් ඉන්න ක්‍රමයේ තමයි අපි මේ සමත භාවනාවේ යන්නේ විපස්සනා භාවනාවේ සම්මත. ඒක නිසා වැදගත් දෙයක් තමයි ඇදවෙන්න සිද්ධ වෙන්නේ. අයනි දවසේ අයනි චිත්තක්ෂණයේ අයනි මොහොතේ තමයි හිත අයනි තත්ත්වයකින් යන ප්‍රයත්නයේ සාර්ථකයි. මට පුළුවන් අමෙන්නේ කියන පාඩක කියලා කියනවා. ඒ මොකද මේ ප්‍රයත්නයේ කරන භාවනා කරන අරුණි කයෙන් උපකරණ හැම කිනාකම කරන්නේ. වරකාට කාර්ය අරුණි සහායයි. හරි ගියාට දැන් මගේ ඉන්න සත්‍ය කියනවා සත්‍ය කියනවා මට දැනෙන්නේ මේකයි කියලා කාටද කියන්නේ කාටවත් දීවන්නේ කරන්නේ කොහොමද සත්‍යමත් නැතිද කොහොමද කොහොමද සත්‍යමත් වෙන්නේ කියන්නේ කරන්නේ ඒක තමයි කොච්චර කොච්චර කොච්චර වාසිය කරන්නේ ආ මේක තමයි මේ සත්‍ය කියන්නේ කියන එක තමන්ට සාහව වෙනවා කියන එක පිටුවා ගැනීම වගේම ඒකව දැන ගැනීම සංවිධින දෙන එක ඉතින් වඩා මේක තරමු කියන අමාරුකම් ඇති කියලා කියනවා උත්සාහ කරලා දෙන්නේ කියන ඉතකොටම මේක ඉන්න දෙයක් වුණා මේක බලනකොට මම තේරෙන වෙලාවට අමුතු මෙන්න මේකට හසු වෙන්නේ මෙහෙමද සත්‍ය පිළිගන්න කියලා ධර්මයේ කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් නම් ඇත්තටම බාහමලී කුසිය කරනවා. ඒ අවස්ථාව තුනම හරියට ඉස්ලාම කාරණා කියන්නේ. ඇකලේ සුතමේ වාසිය. ඊපස්සේ අධ්‍යයනය විලාවක් කරා. අරකට පස්සේ මේ හාගීමයි අවිහිතම. හරි විලා හරිය හැම කෙනාම නැන්නේ නේද ඒකට සත්‍ය. මොකද සත්‍ය කාපාරදී කියන හතරක් තියෙනවා. අදලා පිටරට බැලලා කිව්වා දෙන්නත් ඒ ලක්ෂ වාරයක් දුරලා ආයකට සතිය මේක වෙන්න කියන සමාන්තර සංකේතය ඒක තේරෙන්න තවකට සම්පූර්ණයක් වෙනවා මොකද ජීවිතයේ සිද්ධියේ පිටත අසත්‍යමත් වෙනවා කයෙන් පිට කරනවා සම්පූර්ණ ඒකාග්‍රතාවය දෙනවා වෙන නොවිච්ච රුපිට කරකවනවා වගේ අන්ධකාර කාමරකින් ප්‍රඥාලියක් කරනවා වෙනසක් තියෙනවා මේකට බුදුහාමුදුරෝ ඕකටම සාක්ෂාත් කරගත්ත මහාවනාට පෙර මේ කියන සත්‍ය කියන සම්මිතිය මෙතනතුන් තමයි දෙකේ නාමෝද ඒක දක්ෂම කර්මස්ථානවලදී සමාන කරලා උපදින්නේ උච්ච ප්‍රාර්ථනා කරපිලි උත්තර දන්නුනට හරියන්නේ ඉතිරි වල හරියන්නේ පහළ වෙන කොට හරියන්නේ ඉතින් මේක තමයි මේක වෙන්නේ සත්‍ය කියලා සංඛාරකට නිකන්නේ ගුණාකට මුලසේ කාණ්ඩ වෙනවා මේකටස අරිගලක මේක පිළිබඳව කිසිය කරගෙන ක්‍රමයක් නෑ කොරකින් පටන් ගන්න කිසිම කිසිම ක්‍රමයේ සත්‍ය පිළිබඳ අවබෝධය සත්‍ය පිළිබඳ විශ්වාසය සත්‍ය පිළිබඳ සංවේදනය රොණ ඒක තියෙනවා ඉතින් ඔබවලේ ඉන්නේ දීලා වෙලා කියනවා කරනවා අලුත් අයත් දෙසින් තමයි නම් වැදගත් දේ තමයි අසතුටක් තුනේ ඇසිය ගැන අහලා ප්‍රයත්න කරලා පිළිහිරා මේක තමයි ශක්තිය කියලා. ඊළඟට ඒ පුත්‍රයට කාවදිනුකට ලොකු වචනාකින්තු කියන්න ගන්නවා නම් ඒකේ සාසන කරගන්න නෑ විශේෂ කරගන්න නෑ සමාධි කරගන්න නෑ පචය කරගන්න මේ නම් වරකට නාන්දරගත්තොත් යන්නේ ඉස්සර කරගෙන යන කොට ගත්තොත් අක්ෂිෂ්ඨ ජීවි පරිකාලක් කොහොමද ඉන්නත් අපිට ඒ නිසා කායගත සතියේ මේ කාය අරමුණක් කරගෙන අනිමිත්ත කරගෙන මේ සතිය පිටුව ගැනීම මනුෂ්‍ය කායකෙ කිසිම කෙනෙකුට කොහොමද දුරකට මනුෂ්‍ය කායකෙ කිසිම කෙනෙකුට ආදාරයක් ඒක සංස්කාරී ඕමත්ම වැඩිව සංස්කාරකේ තමයි මනුෂ්‍යය. නමුත් මේ ලැබිච්ච මනුෂ්‍යය සතුටුයි තමයි. වරණති මොනරකවලා අමිතකාරී සදායකවලා වරු කියන විශ්වයේ අපස්සත්තන් යොදවන කොට මා සතුටුයි කියලා තමයි මාර්ගය. තමයි සතුටුයි. ඉන්දන සියලු රණු මගේ පැත්තට පැත්තට. අකුරු විතර අකුරු ගන්නවා. सरकार ये लोग आज नाना प्रकार के समाज नोबेल प्राइज की कंट्री प्राइज की जाति सम्मान विभूषण सम्मान पूर्ण लगे हमारे मार्गदर्शन बैठा कोई भी लाभ खाली एक बार मुद्दा जो हमारा प्रति बात है उधर के ना मार्ग अटक करा था उस मार्ग हाथों में हाथ को दूसरा हमारा बीच तो आज बोल रहा है क्या नहीं ඒ තමයි කරන්නේ තියෙන හැම දෙයක් පිළිබඳව. වරකමක් හරි සතුන් වෙනවා කරේ කමන්නේ. අයිති කියන අනුකම්පාවක් කොහොමද දන්නේ? අන්න ඒ විතරක් නෙවෙයි ඒකාන්ත මාර්ගාර්ථය පාදා. දැන් මයදී කියන්නේ ඒකාන්ත මාර්ගාර්ථය පාදා. ඒක මොකද? ඒක විශ්ලේෂණය. ඒ විශ්ලේෂණය ඉවර වෙලා යා සතුන් වෙනවා කායික වාස්තුවක් මනස දැක්කත් ආයවැඩි දෙකක් දැක්කත් වෙන නැත්නම් මේක ගැඹුරේ කියනවා ආයතන වාස්තු චේතනා නොකර ඉතම කරන්නේ ඔයගොල්ලෝ ඉතම කරන්නේ ඔයගොල්ලෝ නේතුව ඉතම පොඩි වැඩ කරන්නේ කියලා බලලා අය කරලා තමයි කියන්නේ කයි මේක දැන් මේක සමායි සත්‍ය කියන්නේ මේ තමයි මගේ සංකාරය මම කියලා දෙකක් සංසිද්ධිය මම මේකට අවබෝධ වෙලා සීලවල කියලා සංසන්දනයකට පරකාරක විතර දැනගන්න මේකට සත්‍ය කියලා. මේකට විවාහස් සත්‍ය කියලා කියනවා. ඒකවල සම්පූර්ණ සමනාරණය. ඒ තරකම ජීවන දස්පාරමයි. මේ ජීව ගමනයට අපි ආරම්භ කරලා බලන්න. ඒ ප්‍රශ්නේ ඒ සත්‍ය සත්‍යාව වලින් පැරල දෙන්නේ. අnder පාඩයක් දෙන්නේ. ඉතින් මේ කල්ලාදෙන සෝමන කාර්යයේ මොකද අනුමත තියෙනවා සති සති ඉතර ආගමකට කියන්නේ සති ඉතර ආධ්‍යාත්මික කියන්නේ සතිය ප්‍රයෝගික සංස්කාරය ඒ නිසා මේක බලවත් වෙනයිද සති ඉතර වචනයක් පිළිගන්නේ වැරක් කරනවා ඉවර සෝබරිය ඒක නෑතර බැලලා තියෙන්නේ ඒ නිසා අපි ආශ්‍රයක සමාජයක පිළිකෙන්නේ මිතුරාට සත්‍ය ගාමක ගත කරුණු නිත්‍ය දැක ගන්න මුදල් අපනා තමයි සෝරණ සෝරණ කියන සත්‍ය ඉන්නේ ඒක නිසා සත්පුරුෂයා සත්පුරුෂයන් කරන අරමුණේ ඒකම අරමුණේ කරනවා ඒ වගේම විදාකාරණ කාරණාදී ඒ ළමයි අපි මහයි කුණු යන්නේ සම්පතනාකට පිළිගන්නේ බුදුරේ දන්න කිව්වට හැම කෙනෙක් ගාවම තියෙනවා. ඉතින් අපිට හදාගෙන තියෙන දැක්ම සාකච්ඡේ තමයි. වෙනසක් කියනවා නම් ආර්ථිකමක් කරනවා. කොහොමද කියලා කියනවා. ඒ වගේ තමයි සාහිත්‍ය පරාන්තික හැම ඉන්දියෙදී. ඒක දැක්කේ නැහැ. ආහාර ප්‍රත්‍යේක සුපමාකට් එකේ ගිල ගන්නවා තමයි. ණයද ගන්නවා කියන්නේ. අපි අපි කියන්නේ නෑ වැඩිලා තියෙන්නේ. මිදලා තියෙන්නේ. සර්වජනතා දේව කරන්නේ මේ අතුතු හරිනේ අතුතු මේ ඉල්වලන්නේ ඒකේ මේක ඉස්සර කරන්නේ අතුතු සිතින් සත්‍යඥ අතුතින් කරන දෙන්නේ යමෙකු තගේ කරන දෙන්නේ නෝ සෝබරජයිස් පැත්තකදී ඉන්දස්ත්‍රි සෝබරජයිස් කොට අපි වැටමන් කියන එක සෝබරජයිස් කියන්නේ අපි ඉස්සර කරගත්ත ගමන් හරිම සත්‍යයි හරිම විශ්වාසයි ජීවිතේ නරකා කටයුතු කරනවා. ඒකවල කරනවා කිසිම අඩුවක් නැහැ. මොනම දෙයක් අපි දීීමට හෝ හත්පත් වීමට හෝ හයක් ලැබෙච්ච මිනිස්සු සෞඛ්‍ය සම්පන්නය එතන මොන ජීවිතේ පුරාම අපිටගේ අකාන් වරනවා. අර කියෝ ජීවිතේ කියෝ කියලා කොහොම හරි. මේ ලැබිච්ච දේවල් මාගේ පාරකට කියන එලෙ එලෙ එලෙ බැහැ. කලින් කරලා දේශනා කරනවා. හොඳටම තේරුණා. මේ ගමනේ තියෙන පාරාක්ෂිකතිය. මේ සත්‍ය කුදුම පිළිසිලකට. සම්පති කරගන්න. නිකලාවක් ඇත්තට. අතවන්න කියන්නේ. මේක ඇවිල්ලා තියෙනවා. ඒ ආරක්ෂාව කරගන්න ලේසියක් තියෙනවා මානසික. ඒ ආරක්ෂාව පිළිබඳ කිරීම නැත්නම් සත්‍ය ආරක්ෂා කිරීම කරන කටයුත්ත බුදුජානනාථගේ පින්වන්නේ සතරපාරක් කරන කිව්වා. මේ කවුරු කරසිම අමනාය කරන්නේ ඒකල යුක්තක්. දැන් වෙන මොන විනා අවකාශ කාර්යයක නවරස. අපි දෝෂයෙන් මේ කෙරුවා වගේ හැම කෙරුවා අපමානවක්. හැම කෙරුවා අපමානවක්. ඒක අපිට හොඳයි කෙරුවා වගේ වාස්තවික සංගමවල සිද්ධ වෙනවා කියලා. සංජාතක දේවල් වෙන්නේ සිංසුක්කම විලාකිරීමේ ඒ බොරොස්කෝරු කියනතරයි සිංහියාක් කියන වෙන තමයි අපි කියන්නේ. විතාව සමානිතාවට ඒ ඉතාලකට බැදී ඉස්සරහට දුන්නා. එන්නේ වෙන්නේ ඉතාලක අමාරු ඉතාලකට දුන්නා. ඒ නිසා මේ යන්ත්‍රේ නටවලා ඉන්නේ. දුරදී අවශ්‍යකී ඉච්ඡා නටවලා අවශ්‍ය පූර්ණ අන්තරයක් අර විදිහේ දැනත් කරකට ද උදේරස පාරකියකි අපි විදිහේ වෙත් කරකට උදේරස පාරකියකි උදේ කරාවෙන් කරකට මනසකටි දුර්ගතිස්ථානේ මේ කායලක ප්‍රතියන අනායකට ඉත ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් වෙනකොට සම්මාසාර වේලාවට කායක වාචික ක්‍රියා අවිශ්වාස ශක්තිය ඇයි පාරමිත කර විනාඩි 15 කට වගේ නතර කරලා ඉතින් බලාගෙන ඉන්නකොට තේරුණොත් මේ කය සුභී වාචකවල සම්මානකරන කියාවේ ඉතපයින් ගැතියි විවිධ අරමුණු වලට සාංශන්‍ය කර දුරනවා ඒ මොපාරමිත කියන්නේ නමුත් ඒක සංකාරකයේ සුත්‍රාර්ථෝ ප්‍රකට ප්‍රයත්නයේ සාපේක්ෂව කය පිට අයතසකේ පිට පිටුලකේ වැඩි ප්‍රතිමාඥාම් වේලාවට මේ විෂය තේරුම් ගන්න පුළුවන් මේ දුෂ්ම චිත්ත හෝ අනායාසී චිත්ත විස්තර භාවනා ඉතරවුන් ගන්නකම් අපේක්ෂා කරනකම් මුලින්ම ඉතිවිස් කරනතාවක ඉතිවිස් අනුකරත උත්ම ගන්නතාවක ඉත භාවනා කැමෙන්න බලකොඩේ කියන්නේ පොඩි සාරයක්. සමේ කරන දුකේ කායෙන් කරපත් කරන්නේ. ඉතින් මේ වගේම ලස්සනට කියන පුළුවන්. මම කරනකොට අපි සාක්ෂණ කරන සාක්ෂණ භාවනාවක්. සරල කරලා කරලා සාක්ෂණ කියන වෙලාවට අනායාසයෙන් තමයි අපි මේකේ කරව සාක්ෂණ කියනවා ලෝකපතේ පැතිරෙනවා වගේ. පරිසර වුණ කියනවා ඒ වෙලාවට උපදේශ කරනවා. අපි කම්පුණේ වෙලා ප්‍රයත්නයෙන් කර ආයාසයෙන් කර වැඩි වෙනකොට ඒක කාය කියනවා. එන්නකන් කියන්නේ රූප දෙකයි. පිටකය උදාහරණයක් සංගමය ඒක මොකක් කරන්නේ ඔය මම කියන්නේ කවුද කයි කියන්නේ කවුද ඒක තමයි සත්‍ය රාජ්‍යය. සත්‍යවරේ වෙනකොට ඒ මාත්‍ය කරනවා. ඒක නිකන් කරනවා ගෝපලයන් කරනවා නානා ප්‍රකාර කරන්නේ. බීජිතින් උරචාර. මාත් ප්‍රත්‍යයෙන් වතා සත්‍ය විග්‍රහණී මානවකයි. ඒ වගේම ඒකක ලක්ෂණ කොට කයයි. පුදුම කීකරුවක් කියන්නේ. අවුරුදු 6ක් කරන බඩේ කරක්. ඒ බව සාධාරණ කරගන්නේ උදාන්නේ. මේ අයලා කරනකොට ඕනේ ආතතියේ මොකද වෙනවා? පරිදිය කරනකොට ආතතිය. අද ඒ වගේ අය සම්පූර්ණ කුංචි බඩේ කියලා මේ අය පටලෙන්න ගන්න සංස්කෘතික කරගන්න ගන්න. ආම්බාරය කරනවා මිලක් කරනවා ඒක වෙන භාවනාවක් කරනකොට හිතේ ඉතින් සෑහලුවේ බුදු කලාවේ විදීකේ පිළිචුවදයේ ඉතින් අපි ඉගෙනීම නැහැ මේක තමයි භාවනාව අපි සාධ්‍ය භාවනා කරනකොට මොකක්ද ඉතින් අපි ප්‍රවෘත්ති ලැබුවට මේකයි මේ බුදු ඥානවත් මේ සඳහන් කරන්නේ මායාවෙන් කරන අවකාශය වගේ බෑ බුදුරජාණන් සඳහන් කරලා යම් වෙලාවක ඉලෙක් මම ඉන්නවා මම කරනවා මම මේ කියනවා ඊට තාපල් මායය වෙනවා අපි හිතුව අටව වාරියේ මම ඒක ක්‍රියාවක් කරන්නේ නෑ අතිමේ ක්‍රියාවක් කරන්නේ නෑ මේ ඉන්න බලන චේතනාවේ ප්‍රකාශනයේ ක්‍රියාවේ ආරම්භයේ සිටසින් මාර්ගය මාර්ග ආරම්භයේ මාර්ග දැක්කම තමයි මේකයි කරණා මුතුන්දී කියලා අත්දකපන ටිකකට තියෙන බාරය මොකක්දීනේ තන්නේ මෙන්න විතර යන්න ඕනේ කියලා ඉතින් අපිට අලුතෙන් උගන්වන්න දෙයක් නෑ අපි කියන්නේ ඉන්නේ අපි හිතාගෙන තියෙන විචාර දෘෂ්ටිය නැත්නම් සාකච්ඡාපත්‍ය විද්‍යාවට කරලා උවතර ආයතන ක්‍රියාව සංසිද්ධියක් වගේ මානසික ක්‍රියාවල සම්පූර්ණ සංසිඳුණක් වෙනකොට ආයතන එක්කීම ක්‍රියාවක් වෙනවා. මේ ක්‍රියාවේ වලින් ගන්නවා. නමුත් අපි දැන් කියනවා ක්‍රියාවේ කියලා කරනවා. දැන් මේ මන්ටම දුරෙන් ක්‍රියාවක් කියලා. මේ ක්‍රියාවක් කියන එකට අපි ක්‍රියාව කියන්නේ දැවලින් දැවලි. මේ තාක්ෂණ කරන්නේ, වටක් කරන්නේ, කුඩරක් කරන්නේ, මේ ක්‍රියාව කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනවද යක්කක් චේතනාවක් ආයත වාචික මානසික ක්‍රියාවේ ඒකම ක්‍රියා එකක් තමයි ඒ වුණදේන මොෝ අපි කොහොමද කියන්නේ ජීවිතේ ආත්මාන්තර තමයි කියලා කිච්චුවට අල්ලනා දෙනවා කියනකොට න්‍යායයක් ඉන්නවා කියලා හිතනවත් කරේ ඒ වගේ ඉතාලේ නිසා භාවනාව ආරම්භ වුණා මොකෝ ඉතාලේ ඉන්නවා අර වෙන්නෝනේ වෙන්නෝනේ යම් වෙලාවක ඉක්මියක් ඉස්සක් කරගන්න චේතන ප්‍රකාශනය කිසාව මූලිකයි ඒ තරම් බයි ඒ තරම් අක්ෂර බල දුර ඒ තරම් බෞද්ධිය මේ බෞද්ධ සමාජයට පිළිගන්නේ ඒ නිසා ආයතනවත් ඉස්සරහා මේ කියන කැම්පස් බවට පත් වෙගෙන එනකොට මම යන්නේ ඉස්සරහට මම කියන්නේ දීවන්ති කරන පැත්ත කියන එක බාරගන්න හැම කෙනාගම තියෙන බරපතල ප්‍රශ්නයක් කරගන්න ඕනේ. අපතන සුදු කරනකොට හැමදාම ඔච්චරයි ප්‍රශ්න. ඉතින් ඒවට හැම එකම සැක කරනවා. බලන්න හැම එකටම ආශ්‍රය. මොන හරියට කිසිම කෙනෙකුට හරියටදී හරිවම තේරුම් ගන්න පුළුවන් නම් ඒක නාමය යන ගමනට උසාවි කරනවා. වෙනවා. යක්මන ජාගත දෙන්නම නෑ මාය හැම වෙලාවකම කරනවා වචනික වශයෙන් දස්ම පක්ෂේ වශයෙන් ඡාතකාර වශයෙන් මායා විකාර වශයෙන් අපි ඡාත මායාවේ වචනික ධර්මවල ඥානයේ කිනමකට ඉතින් ආ මේ විදිහේ අපරා කුටිච්චි අසරත් මිනිහට වෙන කාණී හා සමාන ආනිය පොරා කුටිච්චි නෑ කියලා. ඒක අපි මේ කරන ක්‍රියා හැම එකක්ම මාර්ග පාක්ෂික. මාර්ගවල සුවතා මාර්ගවල ත්‍යාග. ඒක කියන්නේ අපතේ නම් කියන්නේ ආරමණ නොලබන මේ මනුස්සකගේ නැති නිසා නෙවෙයි. ඒකට අවධානය යොමු කරන්න ඕනේ. ඒක ඉස්සර කායික වාචික චේතනා මාත්‍ර කරලා බලන්න. ඊට පස්සේ හිතේ දිහා බලන්න. අනිත් එක ඉන්නේ ඉස්තර වෙන කරකට. අනාවය ආදී සිද්ධ කරගෙන ගිහිල්ලා ඒකතර විලාසකරන වෙලාවේ දුර සතියට වැඩි දෙගුණයක් බලවත් සතියකින් සියල්ල සිද්ධ වෙනකොට සම්පූර්ණ අවදිය අක්ෂෝණ ලැබිලකේ සම්පූර්ණ සීකේ බලයෙන් පුළුවන් නම් ඒ වෙලාවේදී අපි අතන මුන්නම හේතු මොන වෙනසක් ඉන්නේ නැතිවෙනකොට තමයි අපි මේ ඥානෙ දිනන අනුකූල වේලා නම්ුනාම ඊළඟ ගම් වෙන්නේ සියල්ල සිද්ධ වෙන්න බලන්න බැරි කෙරුවාලකට කියනවා. ඉතින් සාමී සාමී විද්‍යාවට කියන ක්‍රමයක් කියලා දුන්නාට මේ කිසිම කෙනෙක් නොදන්නා දෙයක් නෙවෙයි. කිසිම කෙනෙක් නාහරු දෙයක් නෙවෙයි. අපි මේ තාක්ෂණගත වෙලා තියෙන විදිහ හැම වෙලාවම ක්‍රියාශක්තිය. සිද්ධි කවුරු පාරට විවිධ විවිධ විපාකන හැරලා වලට යන්නේ හැම වෙලාවකම ඒ දුක දැක්කේ සඳහන් කරනවා කියන මේ ඒකාකාරී අපේ බේරෝ අන්නයි නිරතරයි පාතරෝනේ අක්ෂියේ දියුම් කරවන්නේ ප්‍රගතිය වලක්ෂණ අභිවෘද්ධි වලක්ෂණයක් ඉඳලා ජීවිතය කායගතවත් කියන උපරගෙන කරන්නේ නකොට ඒක අනුව අවශ්‍ය භාගන ගන්න සහාය ලැබෙනවා නම් ඒකට පටන් ගන්න හැම දවසම හැම චිත්තක්ෂණයකම එක හා සමාන වස්නාවක් ඉන්දෝන මේක ඉන්නවනේ සාකච්ඡා මේක ඉන්නවනේ අවදී සීනාතනයක මේක ඉන්නවනේ තමයි ඒ ඕනෑම ඇත්තට මේ අනුමානීයකට අපිට ඒ වෙන්නේ දෙයක් උනා ප්‍රශ්නයක් නෑ නමුත් ආයතන ප්‍රතිකර කරන්නේ මේ ජනිත මනුෂ්‍යකය කියන්නේ ඒ කාන්තිම අපිට නිවන් දොරුවක් වෛද්‍යකන දාගත්ත සසමදී තෝරගන්න කියන කාමීත්‍ය ශාකේ ඒ කාන්තිම මාර්ගාක්ෂිකයි ඒ මනුෂ්‍ය ඉන්නකට අපාය හැදෙනවා ඒ සමයේ හොඳට නරකට දෙකලා කයින් ඉන්නවා වගේ මේ කය ආධින පිළිදාගෙන පුළුවන්කම ඒකෝද ලැබුණා ඒ ඥාන තේරුම් ගන්න ඕන කෙනෙකුට දුවේ සුරක්ෂය ඕන කෙනෙකුට තේරුම් ගන්න නොවේදී සමාජයේම මායිම නිසායි අමරණ නිසායි බෝරණ නිසායි තමයි නැතිකම නිසායි ඒක නැත්තම් අන්නවා ඒ සාධනීය කියන දේ තමයි කියන්නේ ඕංගයන් ප්‍රතිනාම මොහොතක් දෙකකින් කරනවා ශරීරයේ අරිමාව අපයිද නැත්නම් හයත් එක්ක වැඩ කරගෙන යනකොට මේක බොහෝ සීක්‍රෙන් කරගෙන යනවා ඒ වුණා ඒ භවනා කරන කායය ආයීත් නිරපේක්ෂව කරනවා ඒ කායයේ කුසු කුසු ආවට ජීවිතයේ කුසු කුසු සාධන ආවට අයසා ජීවිතේ පිළිබඳ අපේක්ෂා ඇහැරලා මේ කය පරිවේශනාකාරයක් විදියට මේ කය විදෙනෙක එකක් විදියට මේ කය නිවසකින් දෙවිත් උපකරණයක් විදියට සලකලා කටයුතු කරනවා නම් ඉන්ද්‍ර ගෝපනසත් ප්‍රතිලාභෝ කිවිවතරන්නේ ඒකට මේ කය රස විදිනට උදව් පිළිගන්නට අසුන්දේ කොහොමද කියන්නේ ඒකත් පිළිගන්නට සමාජික සාර ආර්ය සිද්ධ වෙනවා ඒ නිසා නැති කොටකට මරගලකින් නල්පොලින් තමයි ගහපුවාම මෙස්කලින් වැක්කොඩි ඉරාලනවා වගේ භාරත මනසේ ආන්තිම කාම රුධියේ කාම සංඥාවේ යෝනික තමයි කරන්නේ. ඒ පිළිබඳව කායිකයි කටුන් කරනෝනේ. සවචනාන්තයේ පරිවිලේ තමයි ඒ බව දැනගෙන අර ශක්ති ප්‍රමාණය කායික වාචික ඉක්මනින් කරලා සීලකාරකවා. ඉක්මීම සදාකාරී සීලය. ඉතින් ඉඳගෙන ඊට පස්සේ අපේලාම කාමී සාචාරයලාම කාම වස්තු ලෝක කර්ම ඉදිරි අපාලලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ නෑ කියනවානේ නමුත් ඊළඟට නැතුව චේතනා පහල කරන්නේ විදිහට අඳුර බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් වෙනවනම් ඒක තමයි ආයතන සතිය. ඒකයි අඳුරේ සතිය. විනිශ්චය කරන්නේ නැතුව අපේක්ෂා කරන්නේ නැතුව චේතනා කරන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව යනවා තියෙනවා. මේ තමයි කියන්නේ. සංසාරයේ හිත මානසික බාහිරේ බැලු බැලමට පෙන්නේ කායික නිරස්තයක්. හරි මේ ඒකාකාරීයක්. පාලකයක් තිබුණා. මේක තේරෙන්නේ විකාශ සාරයක් තියෙනවා. අර ආගය දිනා. අතරමඟ තාන්නේ නිශ්චිත තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට සත්‍යාව අවශ්‍ය දුරාගමකෙන් ධර්මයේ සංඥාකෙන් සත්‍යාවේ ඒකකින් කුටි ආශක් කරනවා. විද්‍යාවක් අවශ්‍යයක් විලාක්ක ඕනේ. බුද්ධකාරයේ දේවල් එකතු වෙනවා. මේ කාලේ විද්‍යාවක් ඕනේ. ඒකවත් මේ සත්‍යාවේදී අර සතිය නමන අක්ෂර කරගන්නවා. ඒක ආරම්භ කරනවා. ආයතන ඕනම සත්‍යයක් ඒ නිසා මේක සඳහන් කරගන්න නැති සූත්‍රයකට දේශනා කරලා තියෙනවා. මේ ආයතක සති සූත්‍රයේ 18 වෙනි සහාකේ සත්‍ය තමයි ආපස්සතිය. ආයතක සතියයි පාරමිත කරනවා. ඒකලක් පෙන්නලා අවසානයේ සම්පූර්ණ දේශනා කරනවා. මේ විදිහට ආයතක සති සූත්‍රයේ හැම වෙලාවකම මානවලතු ආපෝදාන මානවලතු ඉතින් කල්පනා කරන අපි මේ මායාවට ඉදිරිපස්තාවක් තමයි කරන්නේ නැත්නම් මායාවට දෙන්න කරන්නේ නැත්නම් මායාවට ආරමුණක් වෙනවද බුදුහාමුදුරුවෝ සතුටුමත් කරනවාද නැත්නම් කායයට ප්‍රතිපිලි ලක්ෂණාවට මේ පක්ෂයට ඇවිල්ලා මායාවට කොහොම නොලැබී කියලා නැත්නම් මේ නිමිලකට අකයිකම ධර්ම ළමනේ ඉතිරි කියලා කියන කාරණේ යනවා කියන්නේ අවකේ මොන බලපෑමක් කරන්න බෑ. තමන්ම පරිසර කරගන්න. ඒක නිසා විරෝධී පිළිදකට ඒ වගේ පාරදී කරන පස්සේ සමාජයේ කොතනම ඉතිරි කරන්නේ කියලා ආනාපානයේ ඉන්පත් කරලා නිසා ඒක නිතු වෙන්නේ නෑ. නැට දුරු වෙන්නේ කියනවා. අනිවාර්ය වුණොත් යාත්‍රා දෙකක් කිය ගැටි මාර්ගය හැරලා විපාක වලට කොට. ප්‍රතිඵල ඉස්සරව කායෝ වෙනවා අහ මිත්‍ර කල්පම් මේකෙන් කරකරන දෙන්නේ දැනෙලාගේ කියන කොටම අනිදාගේ පරියන්ට යාදින්න සාර්ථක. ඒකයි නිහිර. ඒක සාමීන කාය වෙනවා. යම් විලාප පරියන්ට ගැනීමකට සාමාන්‍ය තුනක් අනේ අදරම් සංඛ්‍ය වැඩි කියලා පරියන්ට සංකේත දැනගත්තා. එයා කල්පනා කරලා යනකොට ඒක ඉඳගන්නකොට මේ ජයකාරී හිතේ ඒකෝ පෙළගන්න පස්සේ තමයි ඒක හිත වෙන්නේ. හැබැයි ඒක කිසිද තියෙන බව. මකලකුන් පෙරලකුන් මංගලකුන් පාදලා තියෙනවා තියෙන්නේ අධ්‍යක්ෂක. යටි බලපෑමේ භාවනා කරමින් සබස්සකදී ආධිරාජ්‍යවාදී ආගේ විඤ්ඤාණ හරියට කරනවා. මේ මේකට විරුද්ධව අහන්න බලන්න වෙන ක්‍රමයක් නැහැ. මේක කර කර යොදලා බලන්න කැදී ඒ නිසා මේ දුක කරගෙන අරමු ඉතින් කරගෙන මේ වැඩවලට ඉතිරි ශක්තියක් ඉන්නේ කරගෙන ඉතින් ඒ සංඝාරදව කියලා දේශනාවක් ශක්තියක් පදස්තරියක් ඉතිවිවා අර්ථනාරි දාස දේශනාවක් පිළිබඳව කරනවා සිනාකර සංසිමුකාරීවා කියලා आज आप सबको रायन की जिसमें जनकाल के लिए प्रिय पुत्र मेरे जी उसको हृदय होगा इसलिए हुआ तो ये सामाजिक आते आते इनको काफी बड़ा करो कि करो इसलिए आगे अनेक उद्देश्य है जिसमें चेतना व पालन करने को विवेची देगी ආපු බල විශ්වාස නම් වේද දෙන්නේ. ඒක වෙන දේශ වේද දෙනවා මිසක් ඊගාවට මොකක්ද දෙන්නවද කියන දේ හරියද මේක වෙන්න පුළුවන් තාක්ෂණික දේවල් වැඩි කරන්නේ කියලා. ඒක දැනුමක් නෙවෙයි මේ මායාව විසින්නේ ඇයි කියන පොතේ වෙලාවක්. ඒක නිසි. ඒ කියන්නේ ආරම්භයේදී අන්තර්ගත තමයි සිද්ධ කරලා. ඒක වෙනවා දැක්කලා. මේක වෙලා තියෙන අපි අසතුනා භාවනාවේදී ආර්යයන් හැම වෙලාවෙම වැඩි හැම වෙලාවම හරි කියලා. ඒ නිසා ඉදිරියට කරනකොට උගල ඉදිරියට කරනවා ආදිනේ ඉතින් දේවල් ඒක බැරියට. මා පරිමාණයේ ඉතින් දේවල් ඉදිරියට කරන්නේ ඉදිරියට කරන දන්නේ. ඒ බවට යන්න සත්‍යනා මාර්ග නම් යනවා. වසංගන දේවල් ප්‍රකෘතියේ දෙකට. මේ වගේ තමයි වාහනයක් විදිහට ආරම්භයෙන් ඉන්නේ. ඒක සාධාරණයි. රටවල තමයි ධර්මවල අපි පාරමිතිය කොහොමද මේ දුක්ඛාවේ පැත්තේ. අනුන් දානසයෙන් ඉඳලා කොහොමද මේකේ දේවල් ආරම්භ වෙන්නේ කියලා මම සෝක විස්තර. අනකොට අලි පහින්දලා මේ නින්දට වැටෙන තොරතුරු එකපාරට එන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ අනිවාර්ය සම්පූර්ණ බලාපෑමේ උදාහරණයක් නෙවෙයි. ඒ ක්‍රමයෙන් සිද්ධ කර්ණාටකයේ මුදල් ගැන කරගෙන ආරම්භක මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් ඒක ආරම්භන උදාහරණයක් වගේ අරමුණේ උදාහරණයක් කරන ප්‍රයත්නය මේ තාරක වලට මගේ සලකුණු කරන්නේ. ඉතින් ඒක සමන්තර කර්ම කාමයකට කියන්නේ ඒක බලන්නකොට තමයි දෙන්නේ මුදල් කියන්නේ ඥානතාවක් කියලා ගන්න එක ඉන්දස් කරනවා කියන්නේ සිතක් වෙනවා මේක දැන ගන්නවා කියලා සමාන ආස්වාද ප්‍රසාරක විරෝධ ක්‍රියාත්මක සාධුයි ආස්වාද ප්‍රසාරක විසිනුන හැමතෙම සිවුරු වලින් යනවා යනවා යනවා යනවා කියන කරුණ දුක. ඒ අස්ථායේ මොකද සියලු කායල සමුදු මොනවද ජයමුක්තා සාධනය ක්‍රියාකරන උතුමි අදාළ කරන උතුමි අදිය පාස්කරන ආයාදේ දැන් මේ ආකාර කාලේ කොටස දෙලින් නැතිව කවුරුද කැටි ඒක තමයි මේක උතු ඥානයක් කරනවා භාවනා කරනකොට අර සැකයක් අසු ප්‍රමණක් උදාරණතාවය උදාරණීය කරයි. හැකියාවක් නැත්නම් මොන විශ්වාස නම් මිනින්දි මම කවදාවත් නෑ මොකක් මතන් සාමාන්‍ය කුණේ අපි පාරකිලිය නැකනම් මමලා ස්පීඩ් නැකනම් පමණ මොකක් මතන්නේ උදාරණතාවය ඇති උදේ කියලා මිනින්දි මම කවදාවත් නෑ උදාරණතාවය කවදාවත් නෑ විශ්වාසයෙන් යනවා සත්‍ය වැඩි පාරකින්න සත්‍ය තියෙන ආකාරය ඒකයි මෙන්නම අවශ්‍ය කරන්නේ දෙවෙනි ඒ විතරයි සතිය පිටුලින් කරලා කරනවා මේ වගේ භාවනා මාත්‍ය ගන්නයි පරියන්කේ සාර්ථකමින් පිට වෙලාවවල තමයි කොහොමද සතිය පිටේක ඉරුම් ගතට පස්සේ තමයි වෙන්නේ ජඩුව අභ්‍යාස කරන විතර වෙන්නේ ඒ නිසා නම් පරියන්කේ සතිය සාර්ථකමින් පිටක් දුර වෙනවා සාර්ථකමින් ඒ විතරවල මේ වගේ ලාකින් දුර පිටක් අනුවෙනවා ඊට වැඩිම අනුකූල කරයි. සිටිලාගේ සාමිඥානට මේක කරන්නේ අරගමන. සක්මණේදී සා නිවමේදලක සාමාන්‍ය කටයුතු කරනකොට නැන්දලේ මේ අධ්‍යක්ෂකෙන් කරන ඉදිරියට උත්සාහ. උපයෝගකයන්ගේ විශ්තර සතියේ නැරඹීමේ අනුකූලී කියන එක අයිති සෝනි අනුකූලී සෝනි ඒ අදහස් කරන ඇත්ත වශයෙන්ම විශ්වාසෝත් කියන්නේ සාමාන්‍ය වැඩ කරනකොට සිිකුතේ සබ්බව ගන්නවා. ආලපිනාත්මෝදව කරා. ආත්මයෙන් කරා. යනකොට එනකොට සමගේ සිිකුතේ සබ්බව ගන්න බැරි අතික් කරනවා කියන එක මුත්තක් පිළිගන්නකොට කරන්නේ. අතික් කරනවා. මුද ප්‍රේතම මේ වගේ තාක්ෂ කරනකොට ඒකට සමගේ කාර්යමගේ සිිකුතේ සබ්බව ගන්න බැරි වෙනවා. පරිදි ඉන්නේ අද මේවතාව ජීවලක්කාරක අතිවිරුද්ධ මේ වතු අනාකාරයේ බලවල සංකීර්ණ අයව පුරවල සමහර විලාසයක අතිවිරුද්ධ ඇදී විශේෂයෙන්ම ඒ කාර්මික ආරාධිත වෙනවා මොකද ගෙනියන්න බෑ. උතරින් හරි ඉන්නේ ඉන්නේ උතුරේ පාලනය. ආත්මේ තමයි ඉරියව් වන්නේ කියන්නේ. ඉක්වැඩි වෙනවා ඒකත් වෙනවා ඒකත් වෙනවා තමයි හරි ඉක්කොටි තාපේ පටන් ගන්නවා. ඒකකට හයගෙන නන්දු තරුණේ හෝ තරුණියක් නම් ඉන්න දෙකේ පොර බාගෙන පත් වෙනවා. දැන් මේ ප්‍රොපෝටි ගේවලේ. තම තමන් හොඳට අරමුණ සාපේක්ෂව බැලුවොත් ඒක වෙනකොට අපි කයෙන් සම්බන්ධයි. ඒක නිසා වැඩි වෙනවා. නිසා වෙනකොට කය නිකාසේ එයාගේ පාරකට නිසා කන්ට්‍රෝල් සම්බන්ධයි. ඉතින් අපි අගය කරන්නේ මේකයි. බාහිර පිළිබඳ නැත්නම් අපි විශ්වැලු පාරකට පැනු වෙනකොට නම් ඕකෙදී කපායේ දිගාට ඉස්සරහම සම්බන්ධයි. සම්බන්ධයි. මහා ඒ කියන වෙන කරපටලා. ඒ වුණත් තමයි කරන්නේ. ඒකවල තේරෙනවා මේ සමාජයක් විදිහට මවාකාරී විදියට හරිලි විශ්වාස වෙනකොට මේකේකොට ඉඳලාකට යාගාරය විසුණු. ඉඳලාකම විද්‍යාවරතේ ආයුසු. ඇයි මේ විද්‍යාවරතේ ආයුසු. මොකද බලායන වල බලන්නේ ඉතින් සෝදියාවනිසා. දැන් මේ මේ වෙලාවේ මොකද අකබාරම් කියන්නේ කොහොමද මුල දැනගන්න බෑ. අයක් මේ නිකන් කිව්වොත් මේ අදිමතාවෙමයි කියන්නේ සම්මුතු කාලය. කරකවලට ඉුවා පිළිවෙත් කියලා. කොයිලක් කියලා. කොයි මොන අංගපත්තක විකසිත කියන්න පුළුවන්. ඒ නිසා ඒක අරමුණට සාපේක්ෂයි. සත්‍ය සාපේක්ෂව බලන්නේ කියෝ ඊවගේ ධර්මතාවකම මේක අසුරුන් දාකලා සාමනාප කියන්නේ. කඩපෑමක් කියලා. ඒක කොහොම නැතර මේ විලායමක් තමයි. මේක මේක ඔක්කොම සිද්ධ වෙන්න වෙන්නේ කියලා. මොකද බාරා කරනවා මේ දේශන්නේ මේක මේ ආස්වාදයක් පාඩපත්. මේක මගේ ප්‍රොඩක්ට් පාඩපත්. ඒක ගොඩාක් පාඩම්. සමහරවිට අයන්නේ කොහොමද ආස්වාද ප්‍රසාර දෙවි සුසිත උපකාරී සත්‍ය දෙවි පිටට යොමු කරන කෙනෙක් වෙනවා විශාල ප්‍රවේශයෙන් දුරු වාසේ ගනු අය දෙවියන්ගේ අදරේ අයිති දුකගෙන දරව ආකාරයි කිසිම සිදුවියකට නැකයි කියලා කියන්නේ ලතෝන භාවිතෝ ප්‍රකාශ කරන හැටි නැත්නම් නොවේ ඒ වගේ අමේරිය පුරබව නෙවෙයි ඉස්සරහ දෙරෙහිදී ඉස්සරහ සංඥාවක් දැන් අහන විදු අවස්ථාවක් මුලින්ම ආදාදේ නිරීක්ෂණය කරන පිටදී සාමාන්‍යයෙන් මේ අර ගැඹුරු විතර පරිදි ඉඳලා සමාජයේ පාට ගැටෙනවා මොකක්ද කරගලියේ වගේ එනිසා විමුක්ත කරගන්නවා පාට පාට ගැටාගේ අවිතිකම ගොඩේ වෙන පස්සාතාවක් විකල්ප කරුණා දුකේ කාර්යෝගේ අදින නියමයන් පිළිබඳව බලන්න පුළුවන් ආමුඛ වෙලා ඉගෙන ගන්න පස්සේ ආරම්භක හිතියවත් ඒකයි යුද්ධ හැරෙන්න නැති ඒක විදි විශ්ලේෂණය කරන්න බෑ මේ තත්ත්වයේ විතර පස්සට නමුත් කෙනෙක් ඒක පිළිබඳව ප්‍රශ්නාසාර කරන්නේ බැලුවොත් ඒක ලැබුණාට සීමිත දැනුමක් කියන්නේ නෑ වගේ මුදල අරමුණ දෙලකටයි මුලින්ම මොකක්ද කියනවා ඉන්නවා මේ දැනුමේ අෂ්ටාකාර නොවීද ගන්නවන සාධනය වෙනවා ඉතින් ආයෙත් ඒක කරන දායකට පුළුවන් නැත්නම් අපි අපි සර්වේෂණය කරන නිසා නියමයේ උජීවන ප්‍රකාශ කාර්යයේ ප්‍රතිලෙල දෙවිතියක් නැතුව මේ කාර්යයේ නැවත අරමුණ හිතාගෙන අවනාකෝ හරියට ජීවිතය කියලා පස්සට කාරණෝනේ නැහැ ආයෙත් ආයෙ සාන්තිය ආයෙත් ආයෙ සාන්තිය ආයෙත් නිමිය එක පාරක් නිමියෝගේ චක්‍ර ආයෙත් පහළව ක්‍රීඩින් තමයි අපි අස්ත්‍රෝධ සම්මානෝයේ තුනක් එකයි අසස් තුනක් එකයි ආයතන එකයි ගඩුවක් එකයි කියන්නේ ආරම්භයේ කියන එක ප්‍රසයතුනේ ඉතිවිස මේ හොඳ ප්‍රකාශයයි එනිසාට ඒක කරා හිත නමස්කාර වෙලානේ ආයෙත් ඉතර ප්‍රකාශ කරනවා කියන්නේ ඒ සීල දිස ඒ විවිධ ප්‍රොටෙක් පශ්චාත්තාපේ ප්‍රොටෙක් ඒකේ සති ඉන්ද්‍රිය සති බලයක් වඩ පත් වෙන කලතුණක් අක්මක් කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම කියවට පරාපෘතිය ආවෙන්නේ ආපදිනවල තමයි මේ යෝජනාවක් ආශිර්වාද ගන්න පුළුවන් වෙන්නේ. නම් මේ ඉපදේකේ හසුනයි ඒක දිහා බලන්න. ඒ නිසා කර්මන නතර වෙනකන් ආපදින මන්නේ කියලා පුළුවන් මේ පරිච්ඡේදයේ ආයතනයක් නැහැ. සංඥා ඇති නැති රූප ඇති වේදනා ඇති නැති සංස්කාර ඇති නැති මේ දෙක අතර වෙනස සමාන කරගන්න. බාහිර කුසලා විමුක්තිය අපිරියෝ විකෝපකයන්ට විකාශන කාර්යය ජීවෝදේ විකෝපකයේ ආරම්භ සිදු මේක ඉන්න දුකක් කරගෙන යන කාරණේ නෑ. ඕකන දුරු කරනවා. ආදාය දෙකක් ගන්න නම් පොඩි පොඩි දේවල් දුරු කරනවා. මේකට ආවට ඉතින් කරකවන්න පුළුවන් කියන ප්‍රශ්නය ආවද ඉතින් සත්‍යය කරා මේ සංගයයි ඉංග්‍රීසි වලින් අර ඉස්සමනමේ දෙපේවා ඊට පස්සේ කරලා මේක දෙන්නේ පුදු අනිවාර්යම ඒ සමබර විදියට ඇලුවට විදියට ඊට පස්සේ ඒක භාවනා මුසුසු කරගෙන ගියා ඒක यही तीनों प्रकार जीवों को ऑस्ट्रेलिया को रनिया को रनि शरीर को श्री गंगा को रनि को गुरु गुरु का सुना को रनि को सामान्य अस्तर को आगामी देश और आया अपनी बहुत बड़ा तीनों का बाधा नवी जो अपर को ब्लड ना खरीदी नायक नदी दिए उनका प्रकाश करना की पूर्व में सके संभावना की थोड़ा है इसके बाद जो हमारे साथ जो कारण है උඩ ආනන්දයන් කියලා කරන්නේ තියෙන සංස්කෘතියේ අරන් එන්නේ වෙනවා. මේ ජීවිතයේ ඇලෙන්නේ අරමුණක් පාස්ලා ධර්මයක් නෙකේ. දසකක් නෙවෙයි. ඒ මොකද ඊයවස්තරක හිත මුලකට ඉන්නේ තියෙනවා. මේ මොකද විතර පස්සාට වෙන්නවා. අනිත් එක නෙවෙයි. මොකද ඒ අදගෙන පොඩක් අනු මේ තරම් දාලා අනු හිතුවට කතාව කීටි අකුසල අනු විස්මරයෙන් දරුවේ මනාරනවා බෝලේ විස්මරයේදී සාරයෙන් ඉන්නවාදී දැන් ඇතුළේ ඉන්න එක පොඩි එකක් මේ වේස්තිකල ටික වරණ දැන් තමන් කරන සංපාපා කරනවා සාරලකට ටික වෙච්චා අනේ මට මේ හම්බුනේ කියලා ඉතින් ආරම්භ කරලා ඉතින් ඒක මට කරන සීලයක් වෙනවා ඇලුවෙන්නේ ඒ නිසා කියනවා මේ මේ ලෝකේ අපාය අනුසය ලෝකේ දුරුව ඔක්කොම ජීවි ලෝකේ තෝරයි නෑ ඒක වරදාන තෝරන්නේ වෙනින් තාපයෙන් දෙන්නේ වන්නේ මොකද අපේ හිත තමන්න දරුවා පිටින් ඇති මම වදවීම ඇති අනුන්ගේ බලය මොකද අපට දුන්නා අර කතාව කරන්නේ. උදැලකට දින කොටයක් මේ ඉගුරින් දැන් උඩරටම නියුතෝර අඳලා. ඒකට දුන්නට ඉතින් බැරි මොකද අපි ඒක අනුකූලවන්න කියලා බලනවා. ඉත තමයි ඉන්නත් කියන්නේ කියන්නේ මතරවත්වල වැඩ ඇති කියලා. අනුගේ ස්කෝනල් බාරමේ දුවලා කරන කටියේ. කොච්චර විවේක වෙනුනත් ඉතින් තමන්ම මෙලෙමින් කරන්නේ. සතුටම ආශිර්වාද කියලා කියන්නේ ඒ නිසායි කරන්නේ. අත දෙකකින් වෙලෙයි තමයි පාර කරන්නේ. ඇයි දුන්නා දැන් පාර කරන්නේ. මේක හදිසි උත්තර කියලා දැන් මේක යන්නේ. එයාලා මුස්ලිම් කෙනෙක් කරන්නේ එයාලා කියලා මිනිස්සු අවියල දෙනවා. අනිත් අසහනයි අනිත් අසහනයි අනිත් අමාරුයි. නමුත් සිංහලට මෙතේ දෙන්නේ මොකද බලන්න. මම වගේ ළඟ ඉන්නකොට ඒ අහන්නේ ඒක අහන්නේ නෑ. ඒක ඔබ ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලා. ඒක ඉවරම යන්නේ නැහැ. ඒක කොහෙද යන්නේ? නෑ අපිට මේක විශ්ව තමයි ආරම්භ කවුරුත් නෑ අපිට වෙලෙම ගන්න. කවුරුත් නෑ අපිට වරවත් දාලා මුංගන කවුරුත් ගන්නවා. ඒකම ඉන්දාය ගන්න පරිපෝෂණය. ඇදගෙන නැහැ නෑමක් පිළිදී. ඒක වේලාවෙත් දෙපොයි ආනන්ද පොයි ආහාර පොයි. ඒක තමයි මෙන්න කරන්නේ. ඒක නේද? දුබල කරන්නේ. යක්කත් කියලා කරන දෙයක්. බලන්න අපේ ඉස්කලේ දුන්නා අපේ පොඩි අපලයි. ඉතින් ඉස්සරහට කරන්නේ. ඒ නිදාට කවුරුත් හදන්නේ නැහැ අපි විසින්ම හොයාගන්නේ අර මිනිකෙක් මේ කියන සදාචාරය. ඒක හොඳ කරගන්න තමයි අපි අනුගේ සදාචාරය කාටද කිව්වෝ. මේ කාර්යය පිළිගන්නේ. අර මේක ඒ සාන්ති සදාචාරය අහකට කරනවා කියන්නේ අපි නමතම ජීවිතේ මනවත් ආකෝප කරගන්න බෑ. මට හොයලා කියන්නේ අවබෝධය කරගන්න දෙන්නම කියලා. ඉස්මාන කියලා ආධුනික කියලා පදින් කියලා නැහැ බලවත්. මොකද සමහරවිට ශරීරෝ පිටා කයවසේ පහළ දුරේ කයේ ප්‍රධාන අවයවයන් වල වස්තු අනුශේ කරනෝ විද්‍යාවේ ස්වභාවය වල ධර්මතාවයන් සම්බන්ධව බලපෑම් කරනවා. මේ වගේ දා කනවල සතු පාඩම් දෙනවා. ඒක ප්‍රකාශන කරන්නේ විදිහට මේ කිසිම කොටසක් කියනවා නැහැ. ඉතරයි කොහොමද ආයෙත් මනුලක් කියලා කියනවා. ඉතරගෙන ඉතාලි නංගුවාදියා ඒක කරක්ටේ කියනවා. මොලේ ජීවිත ප්‍රතිවස්තු ජීවන විදිහට මට. ප්‍රතිවස්තු ජීවන ඒවාට මතක ආචාර්ය මණ්ඩලයකට දෙය අහලා තියෙනවා. මුලින්ම පාඩමේ ඒ වගේ දෙයක් මේ කොටෙන් දැරි එක තියෙන දුර කරා හදලා තියෙනවා. ඒක ඒක කරවලා. ඒක යෝමඩ කරලා කියන්නේ මේ මේ ඕක ඉල කරා ගන්න හිතමනේ ඔය කතා කරන්නේ. හොරාගෙන කියනකොට කියයි මම උන්දා ඒවත් පිළිගන්නේ. කාගේ සෝදක වෙනවා කියන බලවත් කියලා මම හිතලා තමයි හොරාගෙන කියන්නේ හොරා කියන්න පිළිගන්නේ. ඉතින් මේක නිකන් අම්මා කරලා ආවම කියන්නේ ජීවිතේ ගන්න නිසා මේ සම්පූර්ණ දෙයක් අනුමත දෙයක් ලැබෙන්නේ නැහැ කියලා මම කියනවා. කරන්නේ අපට කරගන්න පුළුවන් කිසි චේතනාවක් නැහැ. ඔතනදී චේතනාවක් නැහැ කියන්නේ. así luego ya los así han visto que fue para usted. Entonces, lo que ocurre como ya kemudian perkataan itu isu-isu yang Potong di sini nama dalam ujian juga. Ini yang ini masih itu nama apa ini masih. Jadi saat nama itu harus bisa sangat. Nama itu itu ඒ නිසා අවසන් දෙවිලනවා. අත්විදේ අයෝනි සලා. ඒ නිසා විකාශයේ එකක වෙලා කරන ප්‍රශ්නය. ඒ වගේ කියන අනුරු ඉදදී. ඒක නැතුව තමයි අනිවාර්යයෙන්ම දුසු නැත්නම් මොනිටු කියන අපේ ඉතිේසවන් චාරා. මේ විලාවේ කාර්යමත් විකාරය. මේ කාගේ නැතු ඉන්නවා කියලා කියන්නේ. තරකම් වැඩි කාලේ අම්මා ඉන්නවා කියනවා. එකවර කාලේ ඉඳලා අම්මා මේ වගේ උදාහරණ කාරියක් කියලා ආමිත්‍යයි. මුදලයන් මොකක්ද? නතර මේ අමරයාගේ අම්මාගේ දුන්නේ. ඉස්සරහින් මොනවද කියන්නේ දුන්නාට පස්සේ ඇදගෙන ගියාට පස්සේ ඉවර කරනකොට දෙන්නේ අමර කරන්නේ නැහැ. ඒක තමයි ආමිෂයි. ඉඳකට බලන්නේ ඒකට නිහිලා කියන්නේ අපර සංකල්පය කරලා සුන්දරයෙන් කියනවා. නමුත් ඒක මේ පාඩාවේ පාඩාවට බැඳිලා නෙවෙයි. අරස්තාව පිළිබඳ කතාවක්. අපිට කල්පිත වශයෙන් ඒකල කියනවා. ඒක තමයි පාරාගියක් වෙනවා සාධාරණයක් දැනෙනවා සත්‍යයක් දැනෙනවා කියන එක. ඒ අරිණාමෝල් සමාජ කරන අවමානයේ ආය වලද. ඒකයි වෙන්නේ දුවනවා. අර්මස්කාරක වගේ සති වුණ දුවනවා. සමහර ගන්න පිළිගනු ශක්ති ගුණාකට තියෙනවා. මේක ආවද දැන අද යන්නේ ආවද දැනගෙන යන්නේ ආදී කියන දායකකම එක. ඒක අවශ්‍යයි. කොහොමද සත්‍ය හොඳට පිළිගන්න පස්සේ කියලා. අකන්න වෙලකොට මේ මම මේවම නොවේ සීමා දැක්ක. ඊළඟ තමයි පාතර පාතර නාටි ඔක්කොම කැමති. ඒ උදෝසාවක් මේ මම මේවම නොවේ කියලා අපේ යුතිය කියන්නේ සීමාව ඉන්නේ බලාපොරොත්තු වගේ ජීවිතයක් ගන්න. ඒක මේ කාටද බලලා උදෝසාවක් කියලා. අනු ඉදුචාරම භවනා කරන්න බැරි කියන්නේ. අකටේ විභාගයෙන් නිවිද කරනවා නිවිතරන් දුවක් කරන හරියට කරපා. අනිත්‍යයක් means ඇත්තනම් අනන්න සම්පන්න කරයි. සැකන සූත්‍රකට ඉදිරියට ගුණ අවනාය. Thank you. නිරෝධෝ ප්‍රතිමා විචාරෝ මනසේක ජීවායේ මොල අෂ්ටකෝ මුරණි විචාරෝ දුරු දුරුකාරය වන්දන අෂ්ටකෝ ඇතිවත මේ මොනින්ද බලන කරන මොනි හදවති නිරෝධෝ දුරුකර නිරෝධෝ සිහි විචාරවලින්ද වැටවුණු වාස්තු සමාන ආලවර සමාන්‍ය කියන දෙවියන්ට උපාරක්ෂක නිර්දේශය කර වරුවාගේ ආයමනක මොන වෙන ආකාරයකට තියෙන මොන කායක සබාගෙන ඉතිරි ඉතේන යෝන මොකෝ මොකද ඉඳන් අසුතෝමලා කියන්නේ ඉතින් ඒක ආකාරයට මොන කාරණාවක් ජීවනතාවක් ඉතිරි ආකාරයෙන් ආකාරයෙන් වකින්නේ මොකද සමහර වෙලාවට සමාජීය කායගත ඇති උපකාරී ඒ සාමතාවෝ ජීව ජීවනාහරණයට මොනවාද කියලා වතරම මුළු මුළු බලන්නකොට ඒකමයි මේදී අමාරුවට යනවා ඊපසු විශ්වකීය බව යනවා විවිධ බව නැති බව නමුත් දකින්න දෙයක් කරන්න දෙයක් නැහැ සීලතාවය මොකදවත් ඇති ඉතින් අත්‍යවශ්‍ය හේතු විතර විතර beliau mengingatkan dulu beliau ya, tidurlah selalu diraih dikira pamannya nabi yang bisa dikira pastinya Maka itu beliau ketahuan dia di kita tuh belajar विग्रहा अवस्थांशु भूमि महाकायस्य भगिनं जीव प्रतिभव एक सावधान भूमिका बनाने से मतलब किसी को ये न पाठ्यक्रम किसी प्रकार समझने के उत्साह करने से बहुत भावना में जाने देने क्रिया के मतलब इसीलिए जीवन में होगा है कि ये आजीविका निर्माण करने तकनीकों द्वारा द्वारा चीजें मानसिक कार्य से ඉවර ස්නායුයක් උදේ දුකේ සාකාරණය වෙනවා. ඒක ආවම උසස්කම සාකාරණය කියනවා. දුක ඒකනවා මේ පොතේ මුලින් සත්‍යය අනිත්‍ය ඒකත් නැසෙනවා. මේකක් ගලනවා කියන දේ කරන විදිහ කියලා ගත්තොත් ඔයත් ගන්න කෙනෙකුට හානිය වෙනවා. අපේ ආකාරයේ වලින් සිදුවන සිදු ක්‍රියාවක් ඇතිව අපිට දැනුම් සරල දැනුම් අරමුණු දරුවෝ දුරවෝ දුරවෝ ඉතිරි කරන්නේ අර දුරු සැකකේ ආදාන දුරු සැකවල සිදු බලන්නේ මේක දුරලාවක් කරගෙන යනකොට ඒක දුරු සැකක සම්මාන කියාවෝ විද්‍යාව නෙවෙයි අනිත් සම්මෝෂ ශරීරය බලයෙන් සක්මන් කරන තැනදී ශරීරය විතරක් කරන්නේ ඉන්නේ අතර මුළු සක්මන කරනකොට ඇතිවෙන සක්මන් කරනකොට මුළු ඇතුලේ ඇතුළත සක්මන් වල අනිත් සංකල්ප වලින් දැනි මුළු ඇතුලේ ඇතුළත විභාගයෙන් මුළු සක්මන් කරනවා නියතු මුලින්මත් ඇතුළත ජීවිතේ සක්මන් කරනකොට දැනි බලසක් ජීවත් වෙන්නේ ආදායයේ කාමයේ ඉලාසිදී සමාජයේ සිදුවන කාර්යයන් විකාශන කරනවාදී නැත්නම් ධාර්මිකවේවා දීන අය තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි සෝමෘති කියනවා පස්සේ කාම් කියනවා නෝනේ. ඉන්දියෙන්නේ ධාර්මික දායකයන් විතරක්. අනේ ආවරණ කියවල දීපක් කරගෙන මොනවද කියන්නේ අනිත් කිසිම කරන්නේ ඒක වෙලාවට ඒක දීපක් කරගෙන සිටිනකොට ඒක කලින් ඉලාව ගන්නවා මේකෙන් අර ඉන්නට ගන්නවා නායු ඉස්සරහට කියන ආකාරයෙන් ඒක පරාසිතියි මේක දෙවියන් ආලාක අයන්නට රාජානෝයි මේක ඉතින් අතර අපේ දේවාල දෙවියන්ට ඇතුළු මොකද මේ සත්‍යයෙන් නම් දේවාල වෙනවා කියලා කිව්වොත් කාය පමණ මේ දැන් මුල නිදේ කියන සිදුවීමේ මට අවදායේ මේකා කියව වෙනස් කර දුන්නු ඒ දේවනා වැඩිමින් කියා ඒ සම්බන්ධලා කියු ශරීරයේ ඒකවතා පිළිදී ඇතිවෙන වේදනා නැතුව මේ අපේ නමුතේ වේදනාවේ ස්වરૂපයේ අරමු නම් දෙවියන්ට පිළිවාරේ දිනක් ආකාරයෙන් වලින් සිද්ධ වෙන ඒ මල අර නෝඩියක් ඉතෝ එන්නේ ඒකට මුළු ශරීරයෙන් වල අනාගතිනාතු අනාගතිනු සිදු වේලාව දෙන්නේ ඒකෝ වේලාව ඒකෝ ආස්ථාවකින් තැනට වේලාවදී වේලාවක් සම්පූර්ණ ඉරියව් ගන්න කර මේ මේ රූපකාරය මගේ මේ කියලා සිදු වේලාවක මුඛ්‍ය ඉඳගටි කමියක් කියන ආකාරයෙන් ගොරණිකේ කාර්යය විකාශ කිරීම. සත්‍යයෙන් මේකලට අදීන උදාහරණදී මේක කරලා ඉන්නේ වේදනාව දිහා ජීවනාත්මක බලන්න ඕනකාර ජීවනා කරලා ඉන්න වාක් කරලා අනුරෝධය වලට මේක සංකීර්ණ කරනවා කරන්නේ එක ක්‍රමයකින් මේ කටයුතු කරලා ඉස්සරහට යනකොට මේ විදිහට අනන්ත කරමාවේ ඉස්ලාමයේ විශ්ව වේදනාවේ අනාරක්ෂිතවම සුභාගය දෙනවා. සම්මෙත සුභාය වගේ මුලවල සුභාය වගේ මහානේ ඉතින් බාහිර දෙයක් නැතුව තියෙනවා. අමාරක් අහිතෝකිනා මේ විවිධ කපේ පාඩම් කරන මේක එක ක්‍රමයක් තමයි කියන්නේ. ඉතින් ඒක තමයි අපේ කන්දක් වගේ මම සමාජයෙන් කියනකොට ප්‍රශ්න දාගන්න. ඉතිරිවට යන්නකො හරි ඒකසාර පොඩි අපරණ අපි කියනවා මේ විදේශ කිවිලා ආත්මික කිවිලා අපි කරන මේ විනාඩක් කරන්නේ. ඒකට වැඩිදේ ප්‍රමාණාත්මකව මාර්ගයට ආරම්භක ප්‍රතිපදාව ආරණකට දාලා ප්‍රාර්ථනා කියිය. ඒක අපි සංගායක කුජේනම කිසිවක් නෑ. ඉතින් ආයෙත් ඒක ඉතින් ඉතින් පාරේ ඉතින් ආසන්න